යතෝ කෝ ගාපති අනුසාසස්සං මහානිපාතනාරි ඕපසන්තානි හොන්ති දේවිතේ ජීසෝතාපත්තියං සවන්නාගතෝ දෝති අයමස්ස हरियो न्यायोपन्याय सुविद्धो होति सुपटिविद्धो सोऽकाङ्क्षमाणो अत्र नाव अर्थानव्याकरय्य හීන නිරයෝ මි හීන පිරච්ඡානෝ හීන දෙත්තිංසයෝ හීනාපාය දුංගති විපාතෝ සෝතාපන්නෝ හමස්මි අනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝති ශ්‍රද්ධාවන්තින් තුනි Thank you. භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අනාථ පිටුමාට වදාළ දේශනාවක සඳහන් පාඨයක් ප්‍රකාශ කරන්නේ මේ සිංහකුන් පපදිය දේශනා වාරයේදී අනාථපිණ්ඩික සිටුතුමාට බුදුරජාණන් වහන්සේ වදාළ මේ දේශනාවෙහි මුල් අර්ධය පැහැදිලි කළා භාගතුන් වහන්සේ දේශනා කරනවා යම් ආර්ය ශ්‍රාවකයෙකුට සෝතාපට්ටි අංග හතර සම්පූර්ණව තියෙනවා නම් ඒ වගේම පංච වේර භය සංසිඳී තියෙනවා නම් ආරි න්‍යාය මනාකොට අවබෝධ වෙලා තියෙනවා නම් ඒ ශ්‍රාවකයන් වහන්සේ කැමතිනම් තමන් වහන්සේ අපායෙන් මිදිච්ච උතුමන් උතුමෙක්ට ඒ වගේම නිරයෙන් තිරිසං අපායෙන් പ്രേත විශයෙන් මිදිච්ච කෙනෙක් නැවත අපායට නොවැටෙන සෝතාපන්න ශ්‍රාවකයන් වහන්සේ නමක් කියලා තමන්ටම තමන් ගැන ප්‍රකාශ කරන්න පුළුවන් බව සඳහන් කළා. අපි ඒකේ පංච වේරබයි කියන්නේ මොනවද? සෝතාපට්ඨියන් කියන්නේ මොනවද කියලා සාකච්ඡා කළා. ළඟට ආර්ය න්‍යාය ගැනයි අනතුරුව විස්තර සඳහන් වෙන්නේ. එතකොට ආරි න්‍යාය කියලා මෙතන සඳහන් කළේ පටිච්ච සමුප්පාදේ අවබෝධ කර ගැනීමයි. මේ පටිච්ච සමුප්පාදේ අවබෝධ කර ගැනීමෙන්ම තමයි කෙනෙක් ආකාරවතී ශ්‍රද්ධාවට පැමිණෙන්නේ. ආකාරවතී ශ්‍රද්ධාව කියලා කියන්නේ ප්‍රථම මාර්ග චිත්තය පහළ වෙනවත් එක්කම අචල ශ්‍රද්ධාවක් ඇති වෙනවා තුනුරුවන් පිළිබඳව. ඉතින් ඒකම තමයි මේ සෝතාපට්ටි අංග හතරේ මුල් අංග වලින් කියවෙන්නේ. ඒ ආකාරවති ශ්‍රද්ධාව පිළිබඳව. ඉතින් මේ ආකාරවති ශ්‍රද්ධාව ඇති වෙන්නේ මේ පටිච්චසමුප්පාදය අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ප්‍රථම මාර්ගඥානය ලබනවා දන්නකොට ආකාරවති ශ්‍රද්ධාව පිහිටනවා. මේ ආකාරවති ශ්‍රද්ධාව නැවත වෙනස් වෙන එකක් නෙවෙයි. පුහුදුන් ජනයා තුළ තියෙන්නේ අමූලිකා ශ්‍රද්ධාවයි. ඒක වෙනස් වෙන එක අමූලිකා කියලා කියන්නේ. මුල් බැහැගෙන නෑ හරියට. ඉතින් දැන් කල්යාණ පුතග්ජනේ කොච්චර ශ්‍රද්ධාවකින් හිටියත් කල්යාණ පුතග්ජනයාගේ මරණයෙන් තිසරණය බිඳී යනවා. ඊළඟ ජීවිතයේ නැවත ඒ තැනැත්තා තෙරුවන් සරණ යන්න පුළුවන්. නමුත් නොයා ඉන්නත් පුළුවනි. අන්න ඒක අමෝනිකා ශ්‍රද්ධාවයි කියලා කියන්නේ. ආකාරවතී ශ්‍රද්ධාව ලබාපු සුවානාරියන් වහන්සේ නමකට එහෙම වෙන්නේ නැහැ. දැන් බලන්න මේ ශ්‍රී මහා බෝසතාණන් වහන්සේ පවා ඉතින් ඔච්චර බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලා මේ මහා භද්‍ර කල්පයේහි තුන්වැනි බුදුරජාණන් වහන්සේ හැටියට පහළ වෙච්ච කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙහි පහළ වෙලා ධර්මයේ දේශනා කරන කාලේ ශ්‍රී මහා බෝසතාණන් වහන්සේත් ජෝතිපාල මානවකතුමාව ධම්මදේව පහළ වෙලා හිටියා. ඉතින් එතුමාගේ මිත්‍රයා තමයි ඝටිකාර උපාසකතුමා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයෙක්. ඉතින් මේ ඝටිකාර උපාසකතුමා කතා කළා බුදුරජාණන් වහන්සේව දැකලා බණහණ්ඩියන් කියලා තමන්ගේ මිත්‍රයාට කතා කළා කිහිප විට. ඉතින් එතකොට මේ කවුද ජෝතිපාලක මානවකතුමා ගටිකාරු පාසකතුමාගේ මිත්‍රයා ඉඳන් කියනවා මේ මුඩු මහණන් දැකීමෙන් වැඩක් නැහැ. මේ මුඩු මහණන්ට මොන සම්බුද්ධත්වයක්ද සම්බුද්ධත්වයේ ලැබීම කොච්චර දුෂ්කරද කියලා කියනවා. එතකොට මේ කියන්නේ කවුද? අනතුරුව බුද්ධත්වයටපත් වෙන්න ඉන්න බෝසතාණන් වහන්සේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේට තමයි එහෙම කියන්නේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළිගත්තේ නැහැ මුල් දවස්වල මුල් කාලේ. ඉතින් මොකද ඒකට හේතුව අර අමූලික ශ්‍රද්ධාව නිසායි. අතින් මොහොම දෙතුන් සැරයක්ම ප්‍රතික්ෂේප කළා. ඉතින් දවසක් මේ ඝටිකාර උපාසකතුමා මොකද කිව්වේ? පළේ ජෝතිපාල මානවකතුමා ළඟ අපි නාන්නයන් කිව්වා. ආ නාන්නයන් කියද්දී යාළුවෙක් කතා කරාම නාන්න යනවනේ. ඉතින් දෙන්නත් එක නාන්න ගඟට ගියා. ගඟට බහැලා නාවෙන් ඉන්නකොට මොකද කළේ ගටිකාර උපාසකතුමා අල්ලගත්ත ජෝතිපාල මානවතුමා කොණ්ඩෙන් ඒ කාලේ කොණ්ඩ බඳිනවනේ ඉස්සර මිනිස්සු දැන් නම් කොණ්ඩෙන් අල්ලන්න විදියන්නේ <laughs> කොණ්ඩෙන් අල්ලගත්ත ඊළඟට අල්ලගත්ත අර නාන්න ඇඳගෙන හිටපු දියසල්ුවේ මොකක් හරි තරමක් හරි ඇඳගෙන ඉන්න නැත අල්ලගෙන ඔල්ලලා ඇහුවා බනහඬ යනවාද නැද්ද කියලා ඇහුවා <laughs> ඒ ගමන මා ජෝතිපාල මානවකතුමා කල්පනා කළා මේක හරි පුතම වැඩන්නේ බලන්නකො මේ ගැටිකාර උපාසකතුමාගේ කෙනෙකුත් මගේ මේ කොණ්ඩෙනුත් අල්ලලා ඇඳුමනුත් අල්ලලා හොල්ලලා අහනවනේ බල බනහන්න යන්න යන්නේ නැද්දයි කියලා. එන්න මේක මොකක් හරි තියෙන්න ඕන මෙයා මේ මෙච්චර මේක මේ බලවත් විදිහට පෙරදරි කරගෙන කරා කියන්නේ කියලා ඒ ගමන මොකද කියලා එහෙනම් යංකු කියලා අන්න එදා තමයි ඔච්චර කියලා කියලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න ගියේ ඉතින් අන්න බණහල ඉවර වෙනකොට තේරුණා මේ සැබෑම බුදුරජාණන් වහන්සේ කියලා. අතේ මුලින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය පිළිගත්තේ නැත්තේ මේ අර දවදිව කලින් කලට ඉතින් ඔය බුදු වුණා බුදු වුණා කියන අය මේ දෙනා පහළ වෙනවනේ. ඉතින් අතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමක් පහළ වෙච්චහමත් ඉතින් සමහර කෙනෙකුට මෙයාත් එහෙනම් ওই අනික් අය වගේ ඇති කියලා හිතෙනවා. අතින් බණ ඇහුවහම තමයි මේකේ වෙනස තේරුම්ගේ ජෝතිපාල මහනුගතුමාට. ඉතින් ඒ වුණාට අර ඒ වෙනකොට කටවරද්දාගෙන ඉවරයි. ඒක නිසා මොකද උනේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට නින්දා වශයෙන් කියවන්නේ මේ මුළු මහානන්ට මොන සම්බුද්ධත්වයක්ද සම්බුදු වෙන එක ලේසි වැඩක් නෙමෙයිනේ කොච්චර දුෂ්කරද කියලා කියාපු වචනේට මොකද උනේ අපේ ශ්‍රී මහා බෝසතාණන් වහන්සේ මේ මහා භද්‍රකාසීහි සිව්වැනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්බුද්ධත්වයට පත් වෙන්න වීර්ය කරනකොට ඊටාම දුකසේ වීර්ය කරලා සම්බුද්ධත්වයට පත් වෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ අර කර්ම විපාක වාරයේ නිසයි. එහෙම නෙවෙයි නම් ඔය ඒ කාලේ ඉන්දියාවේ හිටපු ඒ තාපසවරු අනුගමනය කර දුෂ්කර වෘත කවුරුවත් මේවා කරන්න හිතන්නේ නැහැ. තේරුම් නැහැ කියලා ඔක මුලදිම හිතෙනවා. නමුත් අර කර්ම විපාක වාරයේ හින්දා අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ප්‍රතවල යෙදිච්ච යෙදිලා අවසන් වෙච්චාම තමයි මේක වැඩක් නැහැ කියලා ඒකේ නිෂ්ඵල භාවයේ තේරෙන්නේ. කර්ම විපාක වාරයේ නොවුනා නම් ඕක කල්ැතුවම හිතනවා මේවා මේ තේරුමක් නැති වැඩ මේ අවබෝධයක් ලබන්න මේවා කරන්න ඕන දෙයක් කියලා. ඉතින් අන්න ඒ වගේ ඒක තමයි මේ මොකද්ද අමෝලිකා ශ්‍රද්ධාවෙහි ස්වභාවය නමුත් ආකාරවතී ශ්‍රද්ධාවේ වෙනස පැහැදිලි කරනවා මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලෙහිදීම උපාසකතුමෙක් භාගතුන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් වෙලා ගෙදර ගියයින් පස්සේ මේකෙන් ඉතින් අහලා තියෙනවානේ අර මාරදිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගේ ස්වරූපයක් මවාගෙන ඇවිල්ලා අර උපාසකතුමාට ඉඳන් කිව්වා පාසකතුමනි මම මේ ඉස්සෙල්ලා සියලු සංස්කාර අනිත්‍යයි කියලා කිව්වා. සියලු සංස්කාර දුක්ඛයි කියලා කිව්වා. සියලු ධර්ම අනාත්මයි කියලා කිව්වා. නමුත් ඒක මේ වැරදිලා ප්‍රමාදයෙන් කියවිච්ච එකක් සියලු සංස්කාර අනිත්‍ය නැහැ. ඇතම් සංස්කාර විතරයි අනිත්‍ය. සියලු සංස්කාර දුක් නැහැ. ඇතම් සංස්කාර විතරයි දුක්. සියලු ධර්ම අනාත්ම නැහැ. ඇතම් ධර්ම විතරයි අනාත්ම මම මේක නිවැරදි කරලා යන්න යායි කියලා කිව්වා. ඉතින් අර එතුමා ආකාරවතී ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනෙක් නිසා එතුමා තේරුම් ගත්ත මේ නම් වැරදිච්ච එකක් කියලා. අතින් මේ ඉතින් ඒ නිසා ඉඳන් කිව්වා ඒ නිසා හිතාගත්ත මේ නම් බුදුරජාණන් වහන්සේ වෙන්න බෑ. මේ ඒ නිසා මේ නම් වෙන කවුරු හරි වෙන්න ඕන. අනිවාර්යයෙන් මේ මාරදිව පුත්‍රයා වෙන්න පුළුවන්. කියලා ඇහුවා ඔබ මාර්යාදයි කියලා. තේ ගමන අර බුදුරජාණන් වහන්සේගේ ස්වරූපයෙන් හිටපු මාර්ගිය පුත්‍රයා පිළිගත්තා. තමන් මේ මාරදිව පුත්‍රයාය කියන එක. ඉතින් ඒ ගමන <coughs> මේ මොකද වුනේ මාරදිව පුත්‍රයාය කියලා පිළිගත්තා. දැන් බලන්නකෝ අර බුදුරජාණන් වහන්සේගේ ස්වරූපයෙන් ඇවිල්ලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් එහෙම නොවේ කියලා අනිත් පැත්තට කිව්වත් අර උපාසකතුමා ඒක පිළිගත්තේ නැහැ. ඒක නොපිළිගත්තේ කුමක් නිසාද? ආකාරවති ශ්‍රද්ධාවේ යුක්ත වෙච්ච නිසා. ඉතින් අන්න ඒක තමයි මේකේ වෙනස. ඉතින් දැන් සෝවාන් ආර්යයන් වහන්සේ තුල මේ සෝතාපට්ටි අංග වශයෙන් සඳහන් වෙන මුල් අංග තුන ආකාරවති ශ්‍රද්ධාවේ වශයෙන් තමයි සඳහන් වෙන්නේ. ඊළඟට තමයි මේ ආර්ය න්‍යාය ගැන අපි කතා කළේ. ඉතින් ඒකෙන් පටිච්ච සමුප්පාදය මූලික වශයෙන් පැහැදිලි කෙරෙන්නේ අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා. සංස්කාර නිසා විඥානය හට ගන්නවා. විඥානය නිසා නාම රූප හට ගන්නවා. නාම රූප නිසා සලායතන හට ගන්නවා සලායතන නිසා ස්පර්ශය හට ගන්නවා ස්පර්ශය නිසා වේදනා හට ගන්නවා වේදනා නිසා තණ්හාව හට ගන්නවා තණ්හාව නිසා උපාදානෙ හට ගන්නවා උපාදානෙ නිසා භවය හට ගන්නවා භවය නිසා ජාතියත් ජාතිය නිසා ජරා මරණත් හට ගන්නවායි කියලා ওই විදිහටනේ විස්තර කෙරෙන්නේ දැන් ඕකේ අපි කතා කළා පොතේ කෙනකන් ස්පර්ශය නිසා වේදනා හට ගන්නවා කියආපු තැන දක්වා. එතන හිතන් විසුද්ධි මාර්ගයේ විස්තර කරනවා ස්පර්ශය නිසා වේදනා හට ගන්නවා කියලා කිව්වනේ. එතකොට චක්කු සම්පස්සාදෝ චපස්සා එහි ස්පර්ශයේ කනේ ස්පර්ශයේ නාසයේ ස්පර්ශයේ දිවේ ස්පර්ශයේ කායේ ස්පර්ශයේ මනසේ ස්පර්ශයේ හැටියට ස්පර්ශය සයාකාර වෙනවා. ඒ කියන්නේ තින් ඒ ස්පර්ශ චෛතසිකය ඒ ద్వාරයේ මුල් කරගෙන පහළ වෙන සිත්වල යෙදෙන ආකාරය අනුව තමයි ස්පර්ශයේ සලදෑරුම් වෙන්නේ. දවක අභිධර්ම නයින් ගත්තාම ඇහ කන නාසය දිව ශරීරය කියන පංචේන්ද්‍රයන් මුල් කරගෙන පහළ වෙනවානේ කුසල විපාක හා අකුසල විපාක වශයෙන් ත්‍රිපංච විඥාන ඒ කියන්නේ දැන් රූප දැකීමේදී අනිෂ්ට රූපයක් දකිනවා නම් අකුසල විපාකයක් මුල් කරගෙන අකුසල විපාක චක්කු විඥානේ පහළ වෙනවා. මේ අකුසල විපාක චක්කු විඥානේ ස්පර්ශ චෛතසිකයේ යෙදෙනවා. ඊළඟට ඉෂ්ට නැත්නම් හොඳ රූපයක් දකිනවා නම් කුසල විපාකයක් මුල් කරගෙන ඒ කුසල විපාකය හැටියට පහළ වෙන්නේ කුසල විපාක චක්කු විඥානය. ඒ චක්කු විඥානයේ හිතේ දෙනවා ඒ සිත හා සංප්‍රයුක්ත ස්පර්ශ චෛතසිකය. ඉතින් අන්න ඒ විදිහට කනින් ශබ්ද දැන ගැනීම වශයෙන්, නාසයෙන් ගන්ධය දැනීම වශයෙන්, දිවෙන් රස දැනීම වශයෙන්, කයින් පහස දැනීම වශයෙන් කුසල විපාක නිසා පහළ වෙන ඒ ඒ ద్వාර මුල් කරගෙන ඇති වෙන සිත්වලත් අකුසල විපාක මුල් කරගෙන පහළ වෙන ඒ ద్వාර මුල් කරගෙන පහළ වෙන සිත්වල ස්පර්ශීය දෙනවා. ඊළඟට මනෝධාරික සිත්වල ස්පර්ශීය දෙනවා. ඒ ස්පර්ශය කියලා කියන්නේ ඉන්ද්‍රියත් අරමුණොත් සිතත් එකට සම්බන්ධ වීම වශයෙන් එකට ආරම්මණය හිතේ හැපීම් වශයෙන් ඇතිවන චෛතසිකයක්. තින් අන්න ඒ ස්පර්ශය නිසා තමයි සැප දුක් උපේක්ෂා ආදී විඳීම් හටගන්නේ. චක්කු සම්පස්සාදීව ච වේදනානේ ඇහැ කන නාසය දිව ශරීරේ මනස කියන ආයතනයන්ගෙන් අරමුණු දැනගන්නකොට සිත් පහළ වෙනවයි කියවනේ. ඒ සිතේ අරමුණ හැපෙනවා වගේ අරමුණ අල්ල ගන්න ගතිය තමයි මේ ස්පර්ශයෙන් අදහස් කෙරෙන්නේ. ස්පර්ශය නිසා තමයි සැප දුක් උපේක්ෂා වේදනා හටගන්නේ ආයතන හය මුල් කරගෙන. ඉතින් ඒක තමන් නැවත නැවත නුවණින් සලකා බලන්න ඕන කොහොමද මේ ස්පර්ශයේ සිද්ධ වෙන්නේ කියලා තමන්ට වැටහෙන හැටියෙන් ඒක සම්මර්ෂණය කරමින් බලන්න ඕන. මොකද මේ ස්පර්ශය කියන එක නිකන් ඇසූ පමණින් තේරුම් ගන්න හැකි එකක් නෙමෙයි. තමන් ඒක නුවණින් සලකලා වටහා ගන්නට ඕන. ස්පර්ශය වටහා නොගත්තොත් මේ චෛසිකවල ක්‍රියාකාරීත්වය අල්ලගන්න එක ලේසි නෑ. නමුත් ස්පර්ශය පිළිබඳව තේරුම් ගත්තොත් Tamanට මේ චිත්තචෛතසික ගැන තේරුම් ගන්න ගොඩක් පහසු වෙනවා. ස්පර්ශය නිසා ඇති වෙනවා අර ස්පර්ශය අත් දැන් යම් කිසි ස්පර්ශයක් ඇති නම් අපි ගමු දැන් ඇහි යම් කිසි රූපයක් දකින්නකොට චක්කු ප්‍රසාදයට යොමු වෙන යම් කිසි ආරම්මණයක් රූපයක් තියෙනවානේ. ඒ රූපය චක්කු ප්‍රසාදයට යොමු වෙච්චහම මේ රූපේ දැනීම වශයෙන් නැත රූපේ දැකීම වශයෙන් සිතක් පහළ වෙනවා. එතකොට මේ සිත පහළ වෙන්නේ අර රූපාරම්මනේ සිතින් අල්ලා ගනිමින් වගේ. අන්න ඒ අවස්ථාවේදී ඇතිවෙන රූපයත් ඇසත් සිතත් සම්බන්ධ කරවන එකට හපාදෙන ගතිය වගේ තමයි මේ ස්පර්ශය කියන එක. ඒ නිසා තමයි මේ දකින මුල් රූපය මුල් කරගෙන ඒ රූපයේ පිළිබඳ යම් කිසි ඒ රූපේ නිසා ප්‍රිය බවක් ඇති වෙනවද මිහිරි බවක් ඇති වෙනවද අප්‍රිය බවක් ඇති වෙනවද මධ්‍යස්ථ භාවයක් ඇති වෙනවද කියන එක පසුපසු සිත් අනුව යෙදෙන්නේ නමුත් චක්කු විඥානයේ හිනම් හැම වෙලෙම උපේක්ඛා වේදනාව තමයි සම්ප්‍රයුක්ත වශයෙන් යෙදෙන්නේ ඒ චක්කු විඥානේ මුල් කරගෙන ඊළඟට ඊළඟට මනෝද්වාරික වශයෙන් පහළ වෙන සිත් අනුව තමයි ඒ රූපේ නිසා හිත සතුට වෙනවා නම් හෝ දුම්නස් වෙනවා නම් මධ්‍යස්ත වෙනවා නම් ඒක වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ස්පර්ශය නිසා ඒ ඒ ආයතනෙ මුල් කරගෙන හට ගන්නා අරමුණු රස විඳීම අරමුණේ ස්වභාවය නැත්නම් අරමුණෙහි අරමුණ නිසා Tamanට ඒ අරමුණ කෙබඳු ආකාරයෙන් පිළිගන්නවද වගේ කියන වේදනාව හටගන්නේ. ඒ කියන්නේ එක එක්කෙනාට එකම කෙනාටම එකම ආරම්මණය එක එක විදිහට දැනෙනවා නේ. අපි කියමුකෝ අපිට මේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනීය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් දැක්කහම හිත සතුටු කරන ආරම්මණයක් වෙනවා. ඕක ඉතින් අන්‍ය ලබ්ධිකයෙකුට අන්‍ය ආගමිකයෙකුට දැක්කහම හිත ධම්නසටපත් කරන ආරම්මණයක් වෙන්න පුළුවන් නේ. සමහර කෙනෙකුට ඒක මධ්‍යස්ථ ආරම්මණයක් වෙන්න පුළුවන්. එතකොට අර එකම ප්‍රතිමා වහන්සේ දැකීම දැකීම නිසා එක එක්කෙනාට ආරම්මණය පිළිබඳ ඇතිවෙන ඒ ආරම්මණය මුල් කරගෙන හිත සතුටු කරවනවද නැත්නම් හිත දුම්නස් කරවනවද මධ්‍යස්ත කරවනවද කියන ආකාරයේ විවිධාකාරයි. ඒක ස්පර්ශය නිසා තමයි වෙන්නේ. නමුත් මුලදී ඇහැමුල් කරගෙන පහළ වෙන චක්කු විඥානය නිසා ඇති වෙන්නේ උපේක්ඛා වේදනාව. පස්සේ පස්සේ මනෝද්වාරික සිත් වලින් මේක වෙන් කරලා හඳුනාගත්තාම මේ අසුවල් රූපේ කියලා අන්න කෙනෙකුට ඒක සොම්නසට හේතු වෙනවා කෙනෙකුට ඒක දුම්නසට හේතු වෙනවා කෙනෙකුට ඒක මධ්‍යස්ථ භාවයකට හේතු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඇහි ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කායේ ස්පර්ශය, මනෝධාරික ස්පර්ශය නිසා ඒ ස්පර්ශයේ හේතුයෙන් හට ගන්නා විපාක වේදනා හට ගන්නවා. ඉතින් අර විපාක සිත්වල දෙන වේදනා ටික තමයි මෙතනදී ගණන් ගන්නේ. ඒත් එක්කම රූප සංඥාදිය ච සංඥා වේදනාව විතරක් තනි කර පහළ වෙන්නේ නැහැ රූප සංඥාදී සංඥා හයත් හට ගන්නවා රූප සංචේතනාදිය ච චේතනා රූප සංචේතනාදී චේතනා හයත් හට ගන්නවා රූප තණ්හාදිය ච තණ්හා කාය අන්න ඒත් එක්කම රූප තණ්හාදී තෘෂ්ණාවේ ආකාර හයත් හට ගන්නවා තණ්හා කාය කියලා කියේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන මේ සියල්ල හට ගන්නවා. රූප විතක්කාදීව ච විතක්කා තණ්හා ඇති වෙච්චාම නිකන් තියෙන්නේ රූප විතර්කාදී රූප මුල් කරගෙන ඇති වෙන විතර්ක, ශබ්ද මුල් කරගෙන ඇති වෙන විතර්ක, ගන්ධය, රසය, පහස මනෝධාරික අරමුණු මුල් කරගෙන ඇති වෙන විතර්ක ආදියත් පහළ වෙනවා. රූප විචාරාදී ච විචාර අන්න ඊළඟට රූප විචාරාදී විචාර හයත් පහළ වෙනවා රූපස්කන්ධාදී පංචස්කන්ධා අනේත් එක්කම රූපස්කන්ධාදී පංචස්කන්ධයන්ගේ පහළවීමත් සිද්ධ වෙනවා ඒ කියන්නේ ක්ෂණික ක්ෂණිකව පංචස්කන්ධේ පහළවීම අට ගැනී උපාදිතී භංග වශයෙන් වෙනස් වෙනවනේ ඒකත් සිද්ධ වෙනවා ඊළඟට ඔන්න ඒ විදිහට මේ ඒ ස්පර්ශයත් එක්කම අනිකුත් ධර්මයන්ගේ පහළ වීමත් සිද්ධ වෙනවා. නමුත් දැන් මෙතන අපට මේ අදාළ කරගත යුතු වෙන්නේ ස්පර්ශය නිසා වේදනාවල හට ගැනීමයි. දැන් කාම භවයේහි තමයි සවදෑරුම් ස්පර්ශයන් නිසා සවදෑරුම් වේදනා හට ගන්නවා. රූප භවයේහි නම් ඔව් ස්පර්ශ තුනක්නේ චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, මනෝ සම්පස්ස වශයෙන් තුනයි. ඒ තුන නිසා ඒ ආයතනයන්ට අදාළ වෙන වේදනා විතරයි හටගන්නේ. ඊළඟට අරූප භවයේ හින මනෝද්වාරික ස්පර්ශය විතරයි. එතකොට මනෝද්වාරික ස්පර්ශය නිසා හටගන්න වේදනාව විතරයි හටගන්නේ. කාම භවේච්ඡ වේදනා කාම භවේ චන්නං තණ්හා කායානං පච්චයා හොන්ති. යන කාම භවයේ සවැදෑරුම් වේදනා කියන්නේ ඇහි ස්පර්ශයේ මුල්ව හට ගන්නා වේදනා කන ස්පර්ශයේ මුල්ව හට ගන්නා වේදනා නාසයේ ස්පර්ශයේ මුල් කරගෙන හට ගන්නා වේදනා දිවේ ස්පර්ශයේ මුල් කරගෙන හට ගන්නා වේදනා කය ස්පර්ශයේ මුල් කර හට ගන්නා වේදනා මනෝධාරික ස්පර්ශයේ මුල් කරගෙන හට ගන්නා වේදනා ඒ සවැදෑරුම් තෘෂ්ණාවන්ට ප්‍රත්‍ය වෙනවා සවැදෑරුම් තෘෂ්ණා කියලා කිව්වේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා වශයෙන්. අරූප භාවයේහි ඒක තුනක් බවට පත් වෙනවා. මේ ප්‍රමාදයක්. රූප භාවයේහි ඒක තුනක් බවට පත් වෙනවා. අරූප භාවයේහි එකක් බවට පත් වෙනවා. එතකොට අරූප භාවයේහි නම් ධම්ම තණ්හා විතරයි. රූප භාවයේහි නම් රූප තණ්හා, ශබ්ද තණ්හා, ධම්ම තණ්හා කියන තුන පමණයි. තත්ත තත්ත සාසා තණ්හා උපාදානස්ස උපාදානාදයෝ භවාදීන. ඊළඟට ඒ ඒ ඒ තණ්හාව උපාදානයේ සඳහාත් ඒ උපාදානයේ භවාදිය සඳහාත් ප්‍රත්‍ය වෙනවා. ඉතින් කෙසේද කියලා අහලා ඒක විස්තර කරනවා. ඉදේකච්චෝ කාමේ පරිගුංජිසාමීති කාමපාදාන පච්චයා කායන දුච්චරිතං චරති. වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති. දුච්චරිත පාරිපූර්ය අපාය උපජ්ජති. දැන් තෘෂ්ණාව නිසා දැඩිව ගැනීම කියන උපාදානය ඇති වෙනවා. මේ දැඩිව ගැනීමක් කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන වශයෙන් හතරාකාරයිනේ. ඊළඟට උපාදානය නිසා මොකද වෙන්නේ? භවයේ සකස් වෙනවා කිව්වේ කර්ම භවයයි එතනදී. දැන් කර්ම භවය නිසා නැවත මොකද්ද වෙන්නේ? භවපච්චයා ජාති ආයපදිනවා. දැන් ඒක වෙන හැටි තමයි මේ විස්තර කරන්නේ. ඒ කොහොමද? දැන් ඔන්න කෙනෙක් කාමේ පරිමුංජිස්සාමීති කාමපාදාන පච්චය කායන දුච්චරිත අංචරති කෙනෙක් හිතනවා මම හොඳට කම්සප විඳින්න ඕනේ හොඳට ඉඳුරන් පින වෙලා කාලා බීලා සන්තෝෂ වෙලා ඉන්න ඕනේ කියලා එයා කාම උපාදානය මුල් කරගෙන කාම සම්පත් විඳීම පිළිබඳව තියෙන දැඩි බැඳීම බැස ගැනීම මුල් කරගෙන කයින් දුෂ්චරිතවල යෙදෙන. ඉතින් එයා සතුන් මරලා සොරකම් කරලා කාමයන්හි වරදවා හැසිරලා කම්සු විඳින්න වෑයම් කරනවා. වචනෙන් දුෂ්චරිතවල යෙදෙනවා. සතරවැද ඇරුම් වාග් දුෂ්චරිත සිද්ධ කරනවා. මනසින් දුෂ්චරිතවල යෙදෙනවා. දැඩි ලෝභය, වෛරය, මිත්‍යා අදහස ආදී ඒවා සිද්ධ කරනවා. දැන් මේ දුෂ්චරිත නිසා මොකද වුනේ? අන්න කර්ම භවයේ සකස් වුණා. ඒ කර්ම භවයේ සකස් වෙන්න හේතුනේ කුමක්ද? උපාදානය, කාම උපාදානය, කම්සුව විඳින්න තිබිච්ච දැඩි ලොල් බව, ඒකේ බැස ගැනීම. ඒ කාම උපාදානයට හේතුනේ කුමක්ද? රූප තණ්හා, ශබ්ද තණ්හා ආදී තණ්හාවයි. ඒ තණ්හාවට ප්‍රතිවණේ කුමක්ද? ඒ ඒ ආරම්භන නිසා ඇති වෙච්ච ඒ අරමුණෙහි රස විඳින ගතිය. දැන් රූප නිසා ආස්වාදයක් ලබන කෙනෙක් වඩා වඩා රූප දකින්න මහන්සි ගන්න නේ. ඊළඟට ශබ්දයෙන් ආස්වාදයේ ලබන කෙනෙක් වඩ වඩා තමන් කැමති වෙන විදිහේ ශබ්ද අහන්න උත්සාහවන්ත වෙනවා. ඉතින් ඒක නිසා මොකද වෙන්නේ? ආයි කාමයන්ට බැඳී යාම නිසා ඒ කම්සුවාදී විඳීමේ බලවත් ඌමනාවක් බැඳීමක් දැස ගැනීමක් ඇති වෙනවා. ඒකෙන් හින්දා මොකද කරන්නේ? ආ ඒවා වඩ වඩාත් යෙදෙන්න කයින් වචනේ සිතින් දුෂ්චරිතවල යෙදෙනකොට කර්ම රැස් වෙනවා. කර්ම රැස්වීම නිසා මොකද වෙන්නේ? ආට අපායෙහි උපතක් සකස් වෙනවා සතර අපායෙහි ගිහින් උපදිනවා ඔන්න ඔය විදිහට තමයි අර භවයේ නිසා උපත සකස් වෙනවා කියන එක පැහැදිලි කෙරෙන්නේ උපාදාන නිසා භවයක් භවයේ නිසා උපත සකස් වෙන්නේ තොන්න විදිහට තත්ථස උපති හේතු නා හේතු භූතං කම්ම කම්මං කම්ම භවං අර උපතට හේතු වෙච්ච කර්මය තමයි මෙතන කර්ම භවය කියලා අදහස් කරලා තියෙන්නේ කම්ම නිබ්බත්තා කන්ධා උපති භවෝ කර්මය නිසා පහළ වෙන ස්කන්ධ පංච උපාදානස්කන්ධේ උප්පත්ති භවයයි. කන්දානං නිබ්බති ජාති. ඉතින් මේ ස්කන්ධයන්ගේ හට ගැනීම තවත් විදිහකින් කියන්නේ ජාතියයි කියලයි. උපතයි කියලයි. ඒකම තමයි උප්පත්ති භවය කියලා කියන්නේ. මෙතන පටිච්ච සමුප්පාදයේදී භවය කියලා ගන්නේ උප්පත්ති භවය නෙවෙයි. උපාදාන නිසා හට ගන්න භවය කියලා ගන්නේ කම්ම භවයයි. කම්ම භවය නිසා හට ගන්නා ජාතිය තමයි උපත්ති භවය කියලා තවත් විදියකින් කියන්නේ. ඊළඟට කන්දාරන් නිබ්බති ජාති පරිපාකෝ ජරා. මේ පංචස්කන්ධේ මුහු කුරා යෑමට කියනවා ජරා වේ කියලා. බෙහෙදෝ මරණං එක බිඳී යෑම කියනවා සම්මුති මරණයේ හැටියට. අපරෝ සග්ග සම්පත්තෙන් අනුභවිස්සාමීති තතේව සුචරිතං චරති. සුචරිත පාරිපූර්ය සග්ගේ උප්පජ්ජති. ආන දැන් අර කීවේ කෙනෙක් පස්කම්සුව විඳින්නේ කියලා කාමුපාදානයෙන් බැඳී ගිහිල්ලා දුෂ්චරිතවල යෙදීම හින්දා සතර පායෙ ගිහින් පහළ වෙන හැටි. දැන් ඒකත් එක විදිහකින් තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණං කියන එක තේරුම් ගන්න තියෙන පිළිවෙලයි. තවත් විදිහක් කියනවා. දැන් මේ විදිහටම හැමෝටම වෙනව නෙමෙයිනේ. කෙනෙක් කැමති වෙනවා සුගතිගාමි වෙලා දෙව් සැප විඳින්න බඹලෝ තියෙන බ්‍රහ්ම සම්පත් විඳින්න කැමති වෙනවා තේරෙනවද එතකොට ඒකයි කිය අපරෝ සග්ග සම්පත්තෙන් අනුභවිස්සාමිනි තතේව සුචරිතං ජාතක දැන් එයා ස්වර්ග සම්පත් ලබන්න කැමැත්ත පහල කරගත්තා නම් ඒකත් එක්තරා විදිහක කාමපාදානයක් වෙනවා අතින් දැන් දෙව්ලොවන කාමාවචර දිව්‍ය ලෝකවල නම් තියෙනවා දිව්‍යමය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී මේ මානුෂික කාම සම්පත් ඉක්මවාගී ඊටාම ප්‍රනීත බොහොම සියුම් වූ සූක්ෂම ආස්වාදයක් ලැබිය හැකි දිව්‍ය කාම සම්පත්. අන්න ඒවා ලබන්න කැමති වෙනවා. දැන් බ්‍රහ්ම ලෝකයේ මේ කාම නිශ්චිතාරමුන් නැතත් බ්‍රහ්ම ලෝකයේ හිටියනවා නෙමේ මානසික වශයෙන් අත්විඳින සුඛාස්වාදයක් හැබැයි ඉතින් මෙහෙම එකක් තියෙනවා. දැන් බ්‍රහ්ම ලෝකයේ වුණත් බ්‍රහ්ම විමාන ගැන විස්තර කරන බොහෝම ආලෝකමය විවිධ විසිතුරු ගන්නේ බ්‍රහ්ම විමාන ගැන. ඒවයිත් ඒ බ්‍රහ්මයන් සිත සතුටු කරන රූපාදී තියෙන්න පුළුවන්. ඒක බ්‍රහ්ම සම්පත්තිය. ඉතින් අරූපතලයේ තමයි එහෙම එකක් ගැන කතා කරන්නේ නැත්තේ. නැත්තම් ඔය බ්‍රහ්ම රාජයන් පහළ වෙන විසිතුරු බ්‍රහ්ම විමාන ගැනත් කියනවනේ. ඒගොල්ලෝ අර කාමාවචර දේවරු වගේ මේ කාමනී ආස්වාදයක්ම ලැබුවත් අර බ්‍රහ්ම නිවානවල සිත්තලව වාසය කරනවනේ බ්‍රහ්ම සැපතට ඈත් කැමතිනේ අන්න ඒ වගේ එතකොට ඒකත් ගන්න කාමපාදාන යටතේමයි බ්‍රහ්ම ලෝකවල සම්පත්තිය එතකොට කෙනෙක් අන්න ඒ වගේ සුගති සැප විඳින අදහසින් එයා සුචරිත ධර්ම වලයේ දෙනවා දන් දෙනවා සාමාන්‍ය වශයෙන් පින් දහම් කරගන්නවා වන භාවනා ආදියත් කරනවා දෙව්ලොව බඹලොව ගිහින් උපදිලා මේ කම්සප් මේ මේ දිව්‍ය කාම සම්පත්තියෙන් නැත්නම් බ්‍රහ්ම ලෝකයේ තියෙන බ්‍රහ්ම සම්පත්තියෙන් මිදිනවා කියන අදහසින් සුචරිත පාරිපෝරිය සග්ගිය උපාජිත ඊට පස්සේ යා කියමුකෝ කාමාවචර දෙව්ලොව හෝ නැත්නම් ධ්‍යාන උපදවාගෙන ගිහිලා රූපාවචර බ්‍රහ්ම ලෝකවල අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදිනවා තත්තස්ස උපති හේතු භූතං කම්මං කම්ම භවතින් එයාට ඒ සුගතියේ පහළ වෙන්න හේතු භූත වෙච්ච කර්මය කර්ම භවයයි ඒ සුචරිත කර්මය කර්ම භවයයි ඊළඟට සෝ එවනම් ඉතින් ඔය ක්‍රමයට ගන්න ඕනේ අපරෝ අපරෝපන බ්‍රහ්ම ලෝක සම්පත්තියෙන් අනුභවිස්සාමීති කාම්පාදාන පච්චයා ඒව මෙත් ඒව මෙත්තම් භාවේති කරුණං මුදිතං උපයි උපේකම් භාවේති ආ දැන් කෙනෙක් බඹලොව ගිහින් පහළ වෙන්නේයි කියලා හිතාගෙන මම බ්‍රහ්ම ලෝකයේ ගිහිල්ලා බොහෝ කාලයක් ඒ බ්‍රහ්ම සම්පත්තියෙන් විඳින්න ඕනෑ කියලා අදහසින් කරු මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සිව්බඹ විහරණ වඩනවා. ඉතින් එතනදී සඳහන් කරනවා ඒකත් ඉතින් එයා ඒ බ්‍රහ්ම ලෝක සම්පත්තියෙන් විඳින අදහසින් කළොත් කාම උපාදානයට අයිති වෙනයි කියලා. දැන් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වැඩිීමේදී ඒ කුසල් සිත්වල කාම උපාදානය නැහැ. නමුත් ඒක පටන් ගන්න මුලින් මේ බඹලුව ගිහිල්ලා මම බ්‍රහ්ම සම්පත් විඳින්න ඕන කියන අදහස ඒක නිසා එතන ඒක කාම උපාදානේ මුලට යෙදී තියෙන. ඊට පස්සේ දිනු කරන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සුචරිත ධර්මයි. හැබැයි අර සුචරිත ධර්ම වලට මුල්ුනේ බබලව ගිහින් බ්‍රහ්ම සම්පත් විඳින්න ඕන කියන අදහසයි. අන්න එතනත් උපාදාන පත්‍ය භවෝ කර්ම රැස් වෙන හැටි. රැස් වෙන කර්මය මොකක්ද? සීලෙහි පිහිටා සතර බ්‍රහ්ම විහරණ වඩනවා. ඒ හේතුයෙන් ගිහිල්ලා බ්‍රහ්ම ලෝකයෙන් පහළ වෙනවා. භවපච්චය ජාති. උපත ලැබව හැටි. ඊළඟට ඒක ඒක සඳහන් කරනවා භාවනා පාරිපූර්ණය බ්‍රහ්ම ලෝකේ නිබ්බාතදී. ඉතින් භාවනා කිරීමේ සුචරිත කර්මය නිසා බ්‍රහ්ම ලෝකයේ ගිහින් පහළ වෙනවා. තත්තස්ස නිබ්බති හේතු භූතං කම්මං කම්ම භවෝ ඉතින් බබලෝගයෙන් උපදින්න හේතු වෙච්ච කර්මය කර්ම භාවය මේක තමයි ක්‍රමය. අපරෝ අරූප භාවයේ සම්පත්තින් අනුභවිස්සාමීති තතේව ආකාසානං ඡායතනාදී සම්පත්තිය භාවේති. ඉතින් තවත් කෙනෙක් අරූප භවයේ ගිහින් අරූප සම්පත්තිය දිනවයි කියලා ආකාසානං ඡායතනාදී සමාපatti පුරුදු පුහුණු කරනවා. ඒ භාවනා පුරුදු පුහුණු කිරීම නිසා ගිහිල්ලා මොකද වෙන්නේ සමාපatti ඇති කරගෙන අරූපතලයේහි පහළ වෙනවා. ඒකත් කාමපාදාන වශයෙන් තමයි aran තියෙන. අර අරූපතලයේ ආයුෂ මෙච්චර සංඛ්‍යාවක් නේ කල්ප ගාණක් ඉන්න පුළුවන්නේ. දැන් ආකාසානං ඡායතනෙ වගේ නම් මහා කල්ප 20000ක් තිච්චර කාලයක් මේ අරූපතලයේ බ්‍රහ්මසප විඳගෙන ඉන්නවයි කියලා ඇති කරගන්න උපාදානය කාම උපාදානයට සංග්‍රහ වෙනවා. එතන කාම උපාදානයට සංග්‍රහ වෙන්නේ කියන්නේ දැන් අරූප තලයේ ගිහින් පහළ වෙන්නේ තිතේ තෘෂ්ණාව තියෙන නිසානේ. අන්න එතන ඒ තෘෂ්ණාව තමයි කාම සංඛ්‍යාවේ aran තියෙන්නේ. භවය පිළිබඳ ඇතිවෙච්ච තෘෂ්ණාව. ඉතින් ඒ තෘෂ්ණාව නිසා තමයි, ඒ ලෝභය නිසා තමයි එයා අරූප තලයේ පහළ වෙන විදිහේ සමාපatti ඇති කරගන්න. එතකොට ඒක උපාදාන වශයෙන් ගන්නකොට දැන් තෘෂ්ණාව එතනදී උපාදාන හතරට සංග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ මේ කාමපාදාන යටතේන කියන්නේ ඒ භවයන්හි මහල වෙලා ඒ භවයන්හි සැප විඳින්න තියෙන කැමැත්ත සංග්‍රහ කරන්න තියෙන කාමපාදාන යටතේ. ඒක නිසා අරූපතලයේ ගිහින් පහළ වෙන්න කෙනෙක් දැඩි ඇල්මක් කැමැත්තක් ඇති කරගත්තත් ඒක සංග්‍රහ කරන්න තියෙන්නේ කාමපාදාන යටතේ. තේ හේතුවෙන් ඊතනත්ත මොකද කරන්නේ ආකාසානං ඡායතනාදී සමාපatti ඇති කරගන්නේ. භාවනා පරිපූර්ණය තත තත නිබ්බාතති. ආ, ඉතින් මේ සමාපatti ඇති කරගෙන ඒකේ විපාකයක් හැටියට ඒ අරූප බ්‍රහ්ම ලෝකයේ පහළ වෙනවා. තත්තස් නිබ්බති හේතු භූතං කම්මං කම්ම භව. ඉතින් අර අරූප තලයේ පහළ වෙන්න හේතු වෙච්ච කර්මය කර්ම භවයයි. කම්ම නිබ්බත්තා කන්දා උපත්ති භව. ඒ කර්මය නිසා පහළ වෙච්ච පංචස්කන්ධය උප්පත්ති භවය. හැබැයි පංචස්කන්ධය කියන්න බෑ එතන. අරූපතලයේ රූපේ නැති නිසා නාමස්කන්ධ හතර පමණ වේදනා සංඥා සංස්කාර විඥාන කියන නාමස්කන්ධ හතර පමණයි. එතන ස්කන්ධ කියලා ගන්නෙ නාමස්කන්ධ හතර පමණයි. අනිත් තැන්වල කාමාවචර ලෝකවලත් රූපාවචර ලෝකවල අසඤ්ඤතලයේ හැර අනිත් හැම තැනකමත් ස්කන්ධ පහ තියෙනවා. අරූපතලෙහි ස්කන්ධ හතරයි. කන්ධාරන්නේ ඉබ්බත්තේ ජාති පරිපාකෝ ජරා මුහුකුරා යෑම ජරාවයි බින්දී යෑම මරණය ඒ සේව නයිමින මේ ක්‍රමයෙන් ගන්න ඕනේ සේ සුපාදාන මූලිකාසෝභි යෝජනා සෝ ඒවමා ඒවමයන් අවිජ්ජා හේතු සංආ එතකොට ඊට පස්සේ අනිත් උපාදානත් යොදා ගන්න කියන ඔය ක්‍රමයේ සලකාගෙන දිට්ඨි උපාදාන සීලබ්බතු උපාදාන අත්වාද උපාදානත් ඔය විදිහට යොදාගෙන ඒ ආත්ම භාව ලැබීමට ඒ උපාදානයේ හේතු වෙන හැටි ඒ උපාදානයේ නිසා ඇතම් කෙනෙක් දුෂ්චරිත සිද්ධ කරලා අකුසල කර්ම රැස් කර ගන්නවා ඇතම් කෙනෙක් සුචරිත කර්ම රැස් කර ගන්නවා ඒ කර්ම රැස් වීම නිසා නැවත නැවත ඒ ආත්ම භාවයන්හි ස්කන්ධයන්ගේ පහළ වීම සිද්ධ වෙනවා මෙන්න මේ විදිහට ගන්නදී කියලා කියනවා ඊළඟට ඒවමයන් අවිජ්ජා හේතු සංඛාරා හේතු සමුප්පන්නා මෙන්න මේ විදිහට අවිද්‍යාව නිසා විසවැදෑරුම් කර්ම චේතනා සංඛ්‍යාත සංස්කාර පහළ වීම සිද්ධ වෙනවා මේ මොකද කියන්නේ විසේ කියලා කිව්වේ කාම ධාතු විවසේ ඊළඟට රූප ධාතුවේ ගත්තොත් රූපාවචර ධ්‍යාන සිත් පහේ කුසල චේතනා පහයි 25යි ඊළඟට අරූපාවචර සමාපatti හතරේ කුසල චේතනා හතරයි 29ක් වෙනවා ඊළඟට අන්න ඒ කුසල අකුසල කර්ම චේතනා 29 නිසා ඒ ඒ තන මොකද කියන්නේ පහළ වෙන විපාක විඥානාදිය පිළිවෙලින් පහළ වෙලා විදිහට පටිච්ච සමුප්පාදේ චක්‍රයක් වශයෙන් සිද්ධ වෙනවා. බොහෝ ප්‍රේතේ හේතු සමුප්පන්නාති පච්චය පරිග්ගහේ පඤ්ඤා ධම්මට්ටි ඥාන. ආ ඊළඟට මේ මොකද කියන්නේ ඔන්න ඔය විදිහට අවිද්‍යාදී හේතු නිසා සංස්කාරාදී පල හට ගන්නවායි කියලා මේ විදිහට මේ හේතු හා ඒ හේතු නිසා හට ගන්නා ඵල නුවණින් දැකීමේ ඥාණයට කියනවා ධම්මට්ටිති ඥානය කියලා. ඔය විදිහට හැම පදයක් ගන්න මේ විදිහට මේ විස්තර කරලා ගන්නයි කියලා කියනවා. තත් අවිජ්ජා සංඛාරා ඒකෝ සංකේපවන්න. අවිද්‍යාවත් සංස්කාරත් එක කාණ්ඩයකට ඇතුළත් වෙනවා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ඒකෝ තණ්හෝපාදාන භව ඒකෝ ජාති ජරා මරණ ඒකෝ අවිද්‍යා සංකාර දෙක එක කොටකටත් ඊළඟට විඥාන නාම රූප සලායතන පස්ස වේදනා එක කොටකටත් තණ්හා උපාදාන භව එක කොටකටත් ජාති ජරා මරණ එක කොටකටත් අයිති වෙනයි කියලා කිව්වා. ඉතින් ඒක වෙන්වෙන් කරලා ගන්න හැටි තේරුම් ගන්නට ඕන. ඊළඟට කියනවා පුරිම සංකේපෝ චෙත්ත අතීතු අද්දා. දේ මජ්ජිමා පච්චුප්පන්නා. ජාති ජරා මරණං අනාගතෝ. ඒකේ මෙන්න මේ ක්‍රමයට තමයි බෙදා ගන්න තියෙන්නේ. මේක මේ කඩා ගන්න හැටි තේරුම් ගැනීම ඉතාම වැදගත්. දැන් ඔන් ওই විදිහට අපි පටිච්ච සමුප්පාදයේ අංග 12 ගන්නේ. අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ වශයෙන්. අවිද්‍යාව නිසා සංස්කාරත් ඔහොම මුලින් එක හේතුවක් වෙලා ඊළඟ ඵලයේ හට ගන්නවා. ඒ ඵලයේ ඊළඟට හේතුවක් වෙනවා. ඒ හේතුව නිසා ඊළඟ ඵලයේ හට ගන්නවා. දැන් විඥාණය සංස්කාර නිසා හට ගන්න හේතුවක් වන්නාසේ මේ විඥාණය කියන්නේ සංස්කාර නිසා හට ගන්න ඵලයක් වන්නාසේ මේ විඥාණය නාම රූප හට ගැනීම සඳහා ආය හේතුවක් වෙනවා. ඔන්න ඔහොම හැම එකක්ම එක වර්ගදී හේතුවක් ඊළඟ සැරේදී ඵලයක්. එතකොට හැම ධර්මතාවයකම ditth ක්‍රියාකාරීත්වයක් තියෙනවා. මොකද්ද ditth ක්‍රියාකාරීත්වය? එකවත එක විදිහකදී එක අවස්ථාවකදී මේක හේතුවක්. තවත් අවස්ථාවකදී මේක ඵලයක්. දැන් අපිට ඒක ගන්න පුළුවන් මෙහෙම. දැන් අපි මේ පොල් ගෙඩියක් පැලවෙන්න දාලා ඕක හිටවනවා. හරිද? දැන් අර පැලපොල් ගෙඩිය ඊළඟ පොල් ගහ හැදීම සඳහා ඒක හේතුවක් වෙනවා. ඉතින් ඒ ඇල පොල් ගෙඩිය ලොකු වෙලා හැදිලා මත පොල් ගහක් වෙනවා. ඊට පස්සේ අර පොල් ගහෙන් හැදෙන ඵලයක් මොකද්ද? ආය පොල් ගෙඩියක්. ඊට පස්සේ ඒ පොල් ගෙඩිය නැවත පොල් ගහක් සඳහා ආයි හේතුවක් වෙනවා. අන්න ඒ වගේ මේ හැම හේතුවක්ම එක අවස්ථාවකදී හේතුවක් ඊළඟ අවස්ථාවේදී ඵලයක් බවට පත් වෙනවා. දැන් මේකෙදී මේ අවිජ්ජා සංස්කාර දෙක එක කොටකට ගන්න කියලා කියනවා. හරිද? අවිද්‍යා සංස්කාර. ඊට පස්සේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන පහ ඊළඟ කොටට ගන්නයි කියලා කියනවා. හරි. ඊළඟට තණ්හා උපාදාන භව ඊළඟ කොටට ගන්න කියලා. හරි. දැන් ජාති ජරා මරණ වෙන්නේ. එතකොට මෙතන දෙනවා කාණ්ඩ කීයද? 1 2 3 4ක් තියෙන කාණ්ඩ 7ක් තියෙනවා. හරිය. ඊළඟට අන්න මේ මුල් කොටස අයිති වෙන්නේ අතීතයටයි කියනවා. මේ අවිජ්ජා සංකාර දෙක අතීතයි. හරිද? ඊළඟට දේ මජ්ජිමා මේ මැද මෙතන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව කියන මෙතන කාණ්ඩ දෙකම වර්තමාන භවයටයි කියන කියනවා. හරි. ඊළඟට ම්ම් ජාති ජරා මරණ අනාගත. මේ දෙක ආපහු අනාගතයි. අන්න ඒ නිසා දැන් මෙතන තියෙනවා භව තුනක සම්බන්ධය. අවිද්‍යා සංකාර දෙක පුරාණ භවයටයි තී විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව වර්තමාන භවයට අයිති ජාති ජරා මරණ අනාගත භවයට අයිති හරිය ඊළඟට දැන් මෙන්න මේ මේක නොතේරුම් ගැනීම නිසා සමහර ආචාර්යවරු මේක පටලව ගන්නවා. හරිද? දැන් මම දන්නේ අද ඉන්න ප්‍රකට ධර්මදේශනක ආචාර්යයන් වහන්සේ නමක් අහන කතාවක් තමයි ඇයි දේන ඉතින් අවිජ්ජා සංකාර වර්තමාන භවෙහි නැද්ද? එතකොට ඒකෙන්ද කොහොමද මේ පටිච්චසමුප්පාදේ මෙහෙම මේ අතීත අනාගත වර්තමාන තුනට කඩන්නේ මෙහෙම කාලවලට කඩන්න බෑ ඒක වැරදි කියනවා. තේරෙනවා. ඉතින් ඇත්ත තමයි. ඒ වර්තමානීය විද්‍යාව නැද්ද? තියෙනවද නැද්ද? ඉතින් තියෙනවනේ එහෙනම් මේක වැරදි. ඈ වර්තමානීය සංස්කාරන්තේ <laughs> කොනක් අල්ලගත්තා. <laughs> එතකොට දැන් මේ කියන්නේ මෙතන. දැන් භවයේ කියලා තියෙනවනේ මෙතන. මේක දාන්නේ කොහොමද එතකොට මෙතන? කොහොමද එතකොට ඒක අපි ගලපගන්නේ? ඉතින් මේකෙදි මේ පුරාණ ආචාර්යවරු විතාම ලස්සනට පැහැදිලි කරන අවිජ්ජා සංකාර ගහණේන චිත්ත තන්හුපාදාන භව ගහිතා. මෙතන මේ අවිද්‍යා සංකාර කිව්වහම මේකට අපි දාගන්න ඕන මේ තණ්හා උපාදාන බව මෙතනටත් දාගන්න ඕන. තේරුණාද? මොකද අවිද්‍යාව තණ්හාවෙන් තොරව හටගන්නේ නැහැ. තණ්හාව අවිද්‍යාවෙන් තොරව හටගන්නේ. ඉතින් මේවා එකිනෙක සම්බන්ධයෙන් හට ගන්නවා. තණ්හාව ආශාවක් ඇති වෙන්න නම් එතන අනිවාර්යෙන් අනෝබෝධයක් මුලාවක් තියෙන්න ඕනේ. අනෝබෝධයේ මුලාව යම් තැනකද තියෙන එතන තණ්හාව හට ගන්නවද නැද්ද? හට ගන්නවා. එහෙනම් අපි මේ පුරාණ අවිද්‍යාව තියෙන තැනට තණ්හාවක් දා ගන්න ඕනේ. හරිද? තණ්හාව. ඊළඟට තණ්හාව තියෙනවා නම් මොකක්ද? ආ උපාදානයත් එතනට දාගන්න ඕනේ අපි. හරිද? අවිද්‍යා අවිද්‍යාව තියෙනවා නම් තණ්හා උපාදානක් තියෙනවා. දැන් සංස්කාරය කියලා කිව්වෙත් කුසල අකුසල මේ කර්මසිටවල යෙදෙන චේතනා 29නේ. ඉතින් එහෙමනම් එතන චේතනා 29 ගන්නකොට මේ භවය යටතේ කියන කාය සුචරිත, වාක් සුචරිත, මනෝ සුචරිත, කාය දුස්චරිත, වාක් දුස්චරිත, මනෝ දුස්චරිත ඒවත් ඒ කුසල අකුසල කර්ම සියල්ලත් ආපහු මෙතනටත් කියන්න ඕන. තේරුණාද? ඉතින් එතකොට මේක නුවණින් තේරුම් ගන්න ඕන මේ අතීතයට අවිජ්ජා සංකාර දෙක විතරක් නෙමෙයි. තණ්හා උපාදාන බවත් මේ තුල කියවෙන්න ඕන. එහෙමනම් මෙතන වර්තමාන භවයේ තණ්හා උපාදාන භව කියවෙනකොට අවිජ්ජා සංකාර දෙකත් එතනට දා ගන්න ඕනේ. අන්න තණ්හාව තියනවනම් නිකන් හට ගන්නෑ තණ්හාව අවිද්‍යාවත් එතනට යෙදෙන්න ඕන. හරිද? භවය කියනවා නම් කර්ම භවය කියනකොට එතන සංකාරත් අනිවාර්යයෙන්ම ඇතුළත් වෙලා තියෙනයි. කාය සුචරිත වාග් සුචරිත මනෝ සුචරිත කියනකොට ඔක්කොම කාමාවචර රූපාවචර අරූපාවචර කුසල් සිත් එක ඇතුළත් වෙන්න ඕන. කාය දුස්චරිත වාග් දුස්චරිත මනෝ දුස්චරිත කියවෙනකොට අර දොළොස් වැදෑරුම් අකුසල් සිත්වල යෙදෙන චේතනාව මෙතනට ගන්න ඕන. අන්න එතකොට දැන් වර්තමාන භවයේහි අවිද්‍යාවෙන් නෙමෙයි මෙතනට නෙමෙයි. තේරුණාද? වර්තමාන භවයේහි අවිද්‍යාවෙන් ඕන මේ තණ්හාව ළඟට. දැන් මේක ආයි මෙතනට දාන්න බෑනේ. දැන් බුදුරජාණන් වහන්සේ මේක කියා දෙන්නේ තේරුම් ගන්න පහසු වෙන විදිහටනේ. දැන් භාගතුන් වහන්සේ ආයි මේ තණ්හාවත් එක්ක ආයි අවිද්‍යාවක් ගැන කිව්වා නම් ඔය කෑ ගහන ආචාර්යවරුම කෑ ගහන මේක තේරෙන්නේ නැති විදිහට භාගතුන් වහන්සේ පටලෝල කියලා දිනන උඩටත් අවිද්‍යාව කියා තියෙනයි මෙතනටත් අවිද්‍යාව කියා තියෙනයි කියලා තේරෙනවා. ඉතින් ඒක නිසා තමයි මේක අනිත් එක මේකෙදි භාගතුන් වහන්සේ සමුදය කියා දෙන්නත් ඕන මේකෙන්ම නිරෝධය කියා දෙන්නත් ඕන. සමුදය පැත්ත කියා දෙන එක ලේසි. නිරෝධය පැත්ත මේකෙන් කියා දෙන එක අමාරුයි. තේරෙනවද? ඒක නිසා තමයි මේ භාග්‍යතුන් වහන්සේ අංග 12කින් මේක දේශනා කළේ මේක දෙපැත්තකට කතා කරන්න පුළුවන් වෙන්නේ. සමුදය මේකෙන් කියා දෙන්නත් ඕන, නිරෝධය මේකෙන් කියා දෙන්නත් ඕන. තේරුණාද? ඉතින් ඒක නිසා මේ අදාළ තැන් වලට මේක චක්‍රයක් වෙන්න ඕන හැටියට මුලින් කියවෙච්ච ඒවා මැදටත් මැදින් කියවෙච්ච මුලටත් අපි ඒවා දාලා සම්බන්ධය හදාගන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ පුරාණ ජීවිතය අවිද්‍යා සංකාර කියලා කිව්වහම අවිද්‍යා සංකාර දෙක විතරක් නෙමෙයි පුරාණ ජීවිතේ තණ්හා උපාදාන බවත් ප්‍රත්‍ය වේලා තියෙන කුමක් සඳහාද? පටිසන්ධි විඥානයේ පහළ වීම සඳහා මේ පහම එකතු වෙලා තමයි මේ පටිසන්ධි විඥානේ පහළ වෙලා තියෙන්නේ. අන්න එතකොට පටිසන්ධි විඥානේ පහළ වෙච්චාම නාම රූප සලආයතන පස්ස වේදනා විපාක හැටියට හට ගන්නවා. දැන් මේ ටික මේ පහේ හේතුවෙන් හට ගන්නා ඵල කොටසයි. හරි. එතකොට අතීත හේතු පහක් නිසා මේ වර්තමාන ඵල පහක් හට ගන්නවා. වර්තමාන ඵල පහ හට ගැනීම නිසා මොකද වෙන්නේ? ආපහු සැරයක් තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාර මේ ටික හට ගන්නවා. හරි. ඒ හේතුවෙන් ඊළඟට මොකද වෙන්නේ? පුනර්භවයක් නැවත සකස් වෙනවා ජාති ජරා මරණ වශයෙන්. ඉතින් මේ ජාති ජරා මරණය කියලා කියන්නේ තව දුරකට මොනවද? ආපහු සැරයක් ආපහු සැරයක් විඥාන නාම රූප සලආයතන පස්ස වේද? එතකොට මේ පටිච්ච සමුප්පාදේ ආයතරයක් මෙතන ඉඳන් යන්නේ. අවිද්‍යා සංකා විඥාන නාම රූප සලආයතන වාසය යදන ආයතන කියන්නේ. තේරුණා. එතකොට මේක මේ එක දිගට 12 ලියලා මේක ඉවරයක් කරන්න පුළුවන් කතන්දරයක් නෙමෙයි. තේරුණාද? ඒ මේ 12 මෙහෙම යනකොට මේක ආයි මැදකින් සම්බන්ධ වෙලා ආයි අනිත් පැත්තේ ආපහු අංග ටික යනවා. ඉතින් මේක මෙහෙම ලියාගෙන ලියාගෙන යනවා අපි දිගට. තේරුණාද? කොළ 1000ක් ඉවර වෙන ලිව්වත් අපිට මේක දිගට ලියාගෙන ගියයි. තේම. ඕන ඕක නිසා තමයි මේක චක්‍රයක් කියලා කියන්නේ. තේම. ඉතින් අර කොළ ටික ආපහු මෙහෙම අමනුලා මෙතෙන්ට අලවන්නත් පුළුවන්. ඇලෙව්වහම ආයේ මේ සම්බන්ධය ගාන්ට යනයි. අවිජ්ජා සංකාර විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා පාදාන භව ජාති ජරා මරණ. ආයි මෙතනින් ආයි පටන් ගන්න. අවිජ්ජා සංකාර විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා පාදාන භව. ඊළඟ කොලේට යනකොට ආයි පටන් ගන්න. ඉතින් මේක චක්‍රයක් නෙමෙයි කියනවා රාජාරි. මේක ලියාගන්න තේරුමක් නැතිකම නිසා තමයි ඒක වෙලා තියෙන්නේ. ඔක කොලේක ලියාගෙන මෙහෙම බලනම ඔය ගානට ගලප ගන්න පුළුවන්. ඉතින් මේක නිසා පුරාණාචාර්යවරු මේක පහට පහට කඩනවා. අතීත හේතු පහක් නිසා වර්තමාන ඵල පහක් හට ගන්නවා. වර්තමාන හේතු පහක් ඵල පහක් නිසා ආයි අනාගත හේතු පහක් හට ගන්න. ඒක නිසා ආයි අනාගත බල පහක් හට ගන්නයි කියලා. ඒක විසුද්ධි මාර්ගයේ පැහැදිලිව සඳහන් වෙනවා. ඒක අපිට කඩා ගන්න පුළුවන්. මෙතන පහක් තියෙනවා. ඊළඟ පහක් තියෙනවා. ආයි පහක් තියෙනවා. ආයි පහක් තියෙනවා. තේරෙනවා. අතින් ඔන්න ඔය විදිහට තමයි මේ පටිච්ච සමුප්පාදයේහි මේ අංග 12 හේතුඵල හේතුඵල හේතුඵල වශයෙන් කඩාගත යුතු වෙන්නේ. අන්න එතකොට මේ කාල ભેදය ලස්සනට ගන්න පුළුවන්. තේරුණාද? ඒ කියන්නේ අතීත ජී අතීතාත්ම භාවයක හේතු සකස් වෙලා නොතිබුණා නම් වර්තමාන ජීවිතයක ඵල හට ගන්න පුළුවන්ද? පුළුවන්ද බැරිද? ඉතින් එහෙම බෑ කිව්වොත් එහෙම ඒක හේතුඵල ධර්මතාවටත් විරුද්ධයිනේ. දැන් සමහර ආචාර්යවරු කලින්ම කියනවා මේ පටිච්ච සමුප්පාදයේ අතීත වර්තමාන අනාගත වශයෙන් කඩන එක වැරදි. ඒක වර්තමානයේම දකින්නවා. ඉතින් එතකොට හොඳයි අතීත හේතු තිබුණ නැද්ද? අතීත හේතු නැතුව වර්තමානයේ ඵල හට ගන්නවද? කොහොමද? ඉතින් අතීත හේතු තියෙන්නේ පායි. අන්න අතීත හේතු මොනවද? අවිද්‍යා සංකාර, තණ්හා උපාදාන බව. ඒ හේතුෙන් හටගන්නා වර්තමාන බල විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. ඊට පස්සේ මොකද වෙන්නේ? වර්තමානයේ හේතු හටගන්න මොනවද? තණ්හා උපාදාන බව, අවිද්‍යා සංකාර. ඒ නිසා නැවත විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා හටගන්න. ඒක නිසා ඉමේ පංච ධම්මා ඒතරෙහි කම්ම වට්ටන්. අන්න. දැන් මේ ටික මේ මේ පහ මොනවද? තණ්හා පාදාන භව, අවිජ්ජා සංඛාර මේ ටික තමයි වර්තමානයේහි කර්ම කර්ම වට්ටය කියලා කියන්නේ. වර්තමාන කර්ම වට්ටය. දැන් මේක වර්තමාන කර්ම වට්ටය මේ කොටස. හරියනේ. ඊළඟට ජාති ජරා මරණ ප්‍රදේශේන විඥානාදීන නිද්දිට්ඨත්තායි මේ පංච ධම්ම ආයති විපාක වට්ටම්. ඔන්න ඊළඟට නැවත ඊළඟ විපාක වට්ටේ. හරි. ඊළඟ විපාක වට්ටේ තමයි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කොටස. හරි. මේ කියන්නේ එතකොට මොකක්ද එහෙම? මේ කොටස වර්තමාන කම්ම වට්ටේ නේ? ඈ අතීත කම්ම වට්ටේ. ආන අතීත කම්ම වට්ටේ මේ ටික. එහෙනම් මේ ටික වර්තමාන විපාක වට්ටේ. ආන එතකොට අතීත කර්ම වට්ටේ නිසා වර්තමාන විපාක වට්ටය වර්තමාන <clears throat> විපාක වට්ටේ නිසා ආයි මොකද වෙන්නේ? ආයි කර්ම වට්ටේට ඒක හේතු වෙනවා. වර්තමාන කර්ම වට්ටේ නිසා ඊළඟට ආන ආයතින් පුනබ්බව ඊළඟ විපාක වට්ටේ හට ගන්නවා. තේරෙනවා. දැන් ওই සමුදේ පැත්ත. හරිය. ඊළඟට Nirodhe පැත්ත කොහොමද අපි කතා කරන්න ඕන? නැති කරන්න පුළුවන් වෙන්නේ අපිට කොතන ඉඳන්ද? අතීතේ ඉඳන්ද? ආ හරි. අනාගතේ ඵල තමයි නැති කරන්න පුළුවන්. වර්තමානයේ ඵල නැති කරන්නේ කියෝ සීදී හානි කරගන්නේ. ඇයි දැන් මේ තියෙන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා නැති කරන්නේ කොහොමද? අපට කළ හැකි දේ මොකද්ද? නැවත මේක හට නොගන්නා தත්ත්වය ඇති කර ගැනීම. තේරුණා? ආ මේ කොටස තමයි අපි දැන් නැති කරන්න හදන්නේ. තේරුණාද? අපි හදන්නේ නැවත නූපදී ඉන්නයි. ආ. ඕ ටික නැති කරන්නයි හදන්නේ. හරිද? ওই ටික නැති කරන්න නම් මොකද්ද කරන්න ඕන? ආ මේ මෙතනින් කඩන්න ඕන. අපිට මෙහෙ දැන් නැති කරන්න බෑ. මේවා දැන් හැදිලා ඉවරයි. මෙන්න මෙතනින් කඩන්න ඕන. තේරුණා? මෙතනින් තමයි කඩන්න ඕන තැන. ඔන්න ඒක නිසා තමයි භාග්‍යතුන් වහන්සේ තණ්හාව නිසා දුක හට ගන්නවා කියලා කියන්නේ. මෙතෙන්ද එතකොට අවිද්‍යාව නැතුව නෙමෙයි. තණ්හාව නිසා දුක හට ගන්නවා කියන්නේ මෙතනින් තමයි මේක කඩන්න පුළුවන්. එහෙනම් තණ්හාව නැත්තම් දුක නැති කරන්න පුළුවන් කියන එක කියන්නේ. එතකොට මෙතන අවිද්‍යාවත් නැති කරන්න ඕන. තේරුණා. අන්න ඒක නිසා තමයි අවිද්‍යාව තණ්හා දෙකම නැති කරන්න ඕන කියලා කියන්නේ. එතකොට ඔක්කොම ටික නැති වෙලා යනවා. මෙන්න මෙතනින් තමයි අපිට කඩන්න තියෙන ඕනක මතක තියාගන්න. දැන් මේ සමුදය නිරෝධය එකම ක්‍රමයකට කියන්න ඕන. සමුදයෙන්ම නිරෝධයක් කියන්න ඕන. ඒක නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මේ පිළිවෙලට දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ පිළිවෙලට කිව්වහම මේක සමුදයත් මේ මේ කිලිම කියාගෙන යන පුළුවන් විද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා සංස්කාර නිසා විඥානය හට ගන්නවා විඥාන නිසා නාම රූප නාම රූප නිසා සලආයතන සලආයතන නිසා ස්පර්ශය ස්පර්ශය නිසා වේදනා වේදනා නිසා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ හට ගන්නවා කියවේ තේරෙනවා අවිද්‍යාව නැත්නම් සංස්කාර නැති වෙනවා කියන්නේ කොතනින්ද මෙතනින්ද මෙතනින්ද කොතන ඉඳන්ද කියන්නේ? ඈ? ඈ? උඩේ ඉඳන්? ආ මෙතන ඉඳන් කියන්න ඕනේ. සමුදේදී මෙතන ඉඳන් කියන්නේ. තේරුණාද? ඒ සමුදේදී තෝරා දෙන්න ඕන වර්තමාන ඵල හටගත්තේ කොහොමද කියන එක. තේරුණාද? නිකං පහළ වුණා නෙමෙයිනේ. ඒක එහෙම වුණොත් දෙයයන් අහසේ මැව්ව කියන්නේ. ඒ සමු අතීත හේතු නැහැ නේද? මොකක්ද? තේරුණාද? ඉතින් ඔන්න ඕක නිසා තමයි මේ දෘෂ්ටි කැඩිලා යන්නේ සියල්ලම මේ පටිච්චසමුප්පාදේ හරියට තේරුම් ගැනීම. අතීත හේතු කිව්වොත් විතරයි යාට තේරෙන්නේ මේක දෙයයන් වහන්සේම ඇව්වත් නෙමෙයි. භෞතිකව නිකන් හටගත්තත් නෙමෙයි. මෙන්න මේ හේතු නිසා මේ ඵල හටගන්නේ. එහෙමනම් දැන් මේකේ සමුදේ මෙතනින් දන්නම් කිව්වේ නැති කරන පැත්ත කියන්න ඕන මෙතනින්ද. ආයි උඩට යන්න බෑ. තේරුණා. ආ එතකොට අවිජ්ජායත් වේව අශේෂ විරාග නිරෝධ මේ අවිද්‍යාව විතරි නැතුව නැතිකොලොත් සංඛාර නිරෝධ. සංඛාර නිරෝධ සංඛාර නිරෝධා විඥාන නිරෝධ. සංස්කාර නැත්තම් විඥානයක් නැහැ. විඥාන නැත්තම් නාම රූපත් නැහැ. නාම රූප නැත්තම් සලආයතනත් නැහැ. සලආයතන නැත්තම් ස්පර්ශයක් නැහැ. ස්පර්ශය නැත්තම් වේදනාවක් නැහැ. ඊට පස්සේ ආය කියන්න ආය එන්න මෙතනට. වේදනාවක් නැත්තම් තණ්හාවක් නැහැ. උපාදානයක් නැහැ. භාවයක් නැහැ. ජාති ජරා මරණක් නැහැ. අන්න ඒක හින්දා තමයි මේක සමුදය පැහැදිලි කරන එක ලේසි, Nirodhe පැහැදිලි කරන එක අමාරුයි කියලා කියන්නේ. අර මේ සමුදය මෙතනින්නම් පටන් ගත්තොත් අපිට නැති කරන පැත්ත කියන්නේ මේ වැරදි පිළිට. දැන් ඒකින්ද ඒක වටහා ගන්න ඕන මේක සමුදය මෙන්න විදිහයි, නිරෝධය මෙන්න මේ විදිහයි කියලා. දැන් ඉතින් එතකොට මේක හරියට වටහා ගත්තොත් මේ කාල ભેදය නැතුව කිසිම දෙයක් කතා කරන්න බෑ. <clears throat> අපට කටපාඩමින් කියන ටික විතරයි වර්තමානයේට කියන්න පුළුවන්. නමුත් නියම වශයෙන් මේක වටහා ගන්නවා නම් කාල ભેදය නැතුව කතා කරන්න බෑ. ඇත්තේ නැහැ. කාල ભેදයක් අවශ්‍යත් ඔන්න ඔය කාරණේ නිසා මේ සමුදය නිරෝධය දෙක निराවුල්ව කතා කරන්න. මොකද දැන් අපිට මේ පුරාණ ජීවිතවල විද්‍යා තණ්හා නැති කරන එක ගැන කතා කරන්න ගියොත් එහෙම මේක විකාර කතාවක් වෙනවා. අපිට අතීතයට ගිහින් ඒක නැති කරන්න පුළුවන්. නැති කරන්න බෑ. හැබැයි හටගත්තේ අතීතේ නැද්ද? පුරාණ කර්ම කියලා කොටසක් නැද්ද? තියෙනවා නේද? ඉතින් දැන් මේ පටිච්ච සමුප්පාදයේ කාලවලට කඩන්න බෑ කියන ආචාර්යවරුමත් පිළිගන්න පුරාණ කර්ම කියලා කොටසක් තියෙනවා කියලා. හැබැයි එතකොට ඒක පටිච්ච සමුපාදේ නැති එක. ඒ පටිච්ච සමුපාදේට ඔක්කොම ඒගොල්ලෝ කියන්නේ මේ වර්තමානයේ විතරයි කියලා. දැන් තේරුණාද? ඉතින් ඔන්න ඕක නිසා දැන් වෙලා තියෙන්නේ මොකද? පටිච්ච සමුපාදය දිට්ඨි උපාදානයට අරගෙන තියෙනවා. ඉතින් එහෙම නෙමෙයි අපි මේක ගන්න ඕන අපේ දෘෂ්ටි නැති කර ගැනීම සඳහා. තේරෙනවද? සමාජ දුක අවබෝධ කිරීමේදී එතකොට පෙර ඒ අවිච්ච සංස්කාර අපි දකින්න ඕනද? ඕක දකින්න පුළුවන්කම තියනවා ඉතින් අභිඥා තියෙන කෙනෙකුට. දැක ගන්න තියනවා නම් මේකේ ප්‍රත්‍යක්ෂී ඉතා පහසුයි. තේරුණාද? ප්‍රත්‍යක්ෂී ඉතා පහසුයි. දැන් සර්වඥයන් වහන්සේ මේක අවබෝධ කරගත්තේ දැකලමයි. අන්න ඒක නිසා තමයි සර්වඥයන් වහන්සේ සම්බුද්ධත්වයට පත් ආසන්න අඩ මාසයේදී ඒ කියන්නේ දැන් සවුරුද්දකට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරලා සම්බුදු වෙච්ච වෙසක් පොහොය තියෙන්නේ. හරි. ඊට සති දෙකකට ඉස්සෙල්ලා අර දුෂ්කර ක්‍රියා ඔක්කොම නැවැත්තුවා. මේක වැඩක් නැහැ කියලා සති දෙකකට ඉස්සෙල්ලා තීරණය කළා. තීරණය කළා මොකද කළේ? අන්න එතකොට අවබෝධ වුණා මේක මෙහෙම දුක් විඳලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අවබෝධයට මගයි හදා ගන්න ඕන. යන්න උන්වහන්සේ වාගේ ලෝසතානන් වහන්සේට තේපත් වුණා අර මේ මේ ඉපදිලා මාසෙන්ද ප්‍රථම ධානය වක් මඟුල වක් මඟුල වෙනකොට කීයද වේසක් පොසොන් ඇසල නිකිනේ බිනට වක් මාස හතරක් පහක් විතර වගේ මේ ඒ කාලේ වෙනකොට මේ ප්‍රථම ධානය ඇති කරගත්තානේ අන්න මේ ප්‍රථම ධානය ඒක අනවජ්‍ය සුඛයක් මේ කාම සැප විඳීමෙන් ලබන සැපයක් වගේ එකක් නෙමෙයි. මානසික වශයෙන් ඇති කර ගන්නා සංසිඳීමෙන් ලබන සැපයක්. ඒක අන්තරාහි කර නැහැ අවබෝධයට. ඒ මාර්ගය ආයි පටන් ගන්න ඕන කියලා. මොකද කලේ අන්න එතකොට බෝසතාණන් මහතෙර තේරෙන කය ගොඩාක් වැහැරිලා ගිහිල්ලා ශරීර ශක්තිය නැහැ. ආයි මධ්‍යම ප්‍රතිපදායෙන් ආහාර අනුභව කරලා ශරීර ශක්තිය ඇති කරගෙන ධානය ඇති කර ගන්න ඕන කියලා. හරි. ඊට පස්සේ මොකද කළේ? ඔන්න පිළිවෙලින් ආහාර ලබාගෙන ශාරීරිය බලවත් කරගෙන අර නැති වෙච්ච ධ්‍යාන සමාපatti ඔක්කොම ඇති කරගත්තා. ඇති කරගෙන අභිඥා ඇති කරගන්න පුළුවන් තත්ත්වේ පහළ කරගත්තා. ඊට පස්සේ සම්බුද්ධත්වයට පත් වෙන රාත්‍රියේදී රාත්‍රියේ ප්‍රථම යාමේදී පෙරවිසු ආත්ම භාව දැකීමේ නුවණ ඇති කරගත්තා. හරිද? එතකොට තමන් වහන්සේගේ ස්කන්ධ පටිපාටි දකින්න ආපස්සට. අන්න එතකොට දකින දැන් මේ ජීවිතේ අවසාන කියන්නේ මේ ජීවිතේ ආරම්භක චිත්තයේ හැටියට පටිසන්ධි විඥානය පහළ වෙච්ච හැටි දකින. ඒ පටිසන්ධි විඥානය පහළ වුණේ තුසිත භාවයෙන් චුත ගුණයෙන් පස් කියන්නේ චුත වීමත් එක්කම. තුසිත භාවයේ චුත චුතිසිත ළඟට මේ පටිසන්ධි චිත්තය පහළ වුණා කියලා දකින. එතකොට ඒකේ කර්මයක් දකින. තේරුණා. අන්න එතකොට පිළිවෙලින් බලාගෙන යනවා තුසිත ආත්ම භාවයේ ගත කරපු හැටි. ඔන්න ඒක ගිහින් හේතු වෙනව කොහාටද? ඊට పూర్ව ජීවිතයේ වෙසාන්තර ආපු භාවයේ ගත කරපු තැනට. අන්න එතකොට දකිනවා තුසිත භවයේහි මේ පටිසන්ධි විඥානේ පහළ වෙන්න ඉස්සෙල්ලා බැලුවාම පේන්නේ වෙසාන්තර ආපු භාවයේ චුති දිත්තේ. අන්න එතකොට දකිනවා ඒ ජීවිතයෙන් චුත වෙලා මේ තුසිත භාවනයේ කොහොමද පහළ වුනේ අසවල් කර්මය නිසා. අන්න එතකොට ඔහොම ඔහොම බලාගෙන බලාගෙන යනවා. අන්න එතකොට ප්‍රත්‍යක්ෂ පිළිවෙලක් එනවා. ඊළඟට මොකද කළේ? මධ්‍යම යාමේහිදී දිබ්බ චක්කු ඥාණයෙන් අනික් සත්‍යයන් ගැනත් බැලුවා. ඉතින් ඒකෙදි සඳහන් වෙනවානේ මේ සති දෙකක් ආ මේ සතිය සතිය ගානේ සතියක් අතීතයටයි සතියක් අනාගතයටයි මට මතකුණොම සති දෙකක් තිබ්බ චක්කු ඥානේ සතියක් මුලොල්ලෙහි චුතිපටිසන්ධි ලබාපු සත්වය අනාගතයට සතියක් ඉදිරියට සතියක් චුතිපටිසන්ධි ලබන සත්වයනි මේ බෝසතාණන් වහන්සේ දැක්ක කියන එක මට මතකයි. තේරෙනවා. ඒ හැම එකකින්ම ධර්මතාව අවබෝධ කරගත්තේ මේ මේකයි. තේරෙනවා. ඉතින් රාත්‍රියේ පච්චිම යාමේහි මේ පටිච්ච සමුප්පාදයේ විදර්ශනා වශයෙන් අනුලෝම පරිලෝම වශයෙන් මානසිකාර කළා. ඒ මානසිකාර කළේ කොහොමද අර මේ රාත්‍රියේ පෙර මොකද්ද පෙර යමෙහි පුබ්බේනිවාසානුසති ඥානේනොත් මධ්‍යම යාමෙහි දිබ්බ චක්කු ඥානේනොත් මේ හේතුඵල හේතුඵල පිළිවෙල සත්‍යයෙන් තුළ ක්‍රියාවට නැගෙන්නේ කොහොමද කියලා මේ මේ මොකද කියන්නේ අභිඥාවෙන් දැක්ක එක පස්චිම යාමෙහි විදර්ශනාවට නෙමෙයි ඒ පස්චිම යාමෙහි විදර්ශනාවට නගපු එකෙන් තමයි අරුණෝදයත් එක්කම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සම්බුද්ධත්වයට පත් වුනේ තේරෙනවා. ඒක ශාස්ත්‍රඥ වහන්සේ ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඉතින් ශ්‍රාවකයන්ට නැත්තම් මේ ප්‍රත්‍යක්ෂයක් කියලා දෙන්නේ කොහොමද? තේරෙන්නේ? ඒකෙන්ද ශාස්ත්‍රඥ වහන්සේ මේක දැකලමයි පටිච්ච සමුප්පාදය කියන්නේ මේකයි කියලා අවබෝධ කරගත්තේ පෙර විසුවාත්ම භාවත් දිවස් නුවණින් අනික් සත්‍යයන්ට මේක වෙන්නේ මේ විදිහටයි කියලා පැහැදිලිව දැකීමේ. තේරෙන්නේ? ඒ ශ්‍රාවකීන්ට මේක ශ්‍රද්ධා මූලිකව කරන්නත් පුළුවන්. ප්‍රත්‍යක්ෂයෙන් කරන්නත් පුළුවන්. මොකද දැන් හැමෝටම ශ්‍රාවකයන්ට අභිඥා ලැබෙන්නේ නැහැ නේ මුලට. තේරෙන්නේ. ඒක නිසා අභිඥා නොලැබෙන ශ්‍රාවකයන්ට මේක ප්‍රත්‍යක්ෂයෙන් දකින්න බෑ. තේරෙන්නේ. ඒගොල්ලන්ට කරන්න පුළුවන් වෙන්නේ ශ්‍රද්ධාව මූලික කරගෙන ඒක නුවණින් සලකා ප්‍රත්‍යක්ෂ අවබෝධයටපත් වීම. ඉතින් අභිඥා පාදක කරගෙන දකින්න පුළුවන් ශ්‍රාවකීන්ට මේක දැකලම මෙහෙම කියලා අවබෝධ කරන්න පුළුවන්. ඉතින් අන්න ඒක නිසා තමයි දැන් ප්‍රතිපදාව දැක්වෙන ක්‍රම කීපයක් තියෙනවානේ. මේ සම්ප්‍රතිපදාව දක්වනවා මෙහෙම. නැත්නම් සමත පූර්වාංග විපස්සනා වශයෙන්. සමතය මුලින් අෂ්ට සමාපatti දක්වා හොඳට වඩලා ඊළඟට විදර්ශනා වඩනවා. ඊළඟට විපස්සනා පූර්වාංගම සමත. විදර්ශනා වඩනවා. ඒකෙන් හිතේ සම්සංසිඳීමක් ඇති වෙනවාද? ඒක සමාධියට ප්‍රත්‍ය වෙනවා. ඊළඟට යෝගනද්ද වශයෙන් කොටසක් කියන්නේ ප්‍රථම ධානය ලැබනවා ඒක විපස්සනා කරනවා දෙවෙනි ධානයට යනවා අන්න එහෙම මිශ්‍රව කරන්න පුළුවන්. ඉතින් ඕකෙන් ප්‍රශස්තයි කියලා දක්වන්නේ සමත පූර්වාංග විපස්සනාව. ඒ කියන්නේ ධ්‍යාන අෂ්ට සමාපatti දක්වා සම්පූර්ණ කරගන්න. අභිඥා ලබනවා නම් ඒවත් ලබාගෙන අනු විපස්සනා කරනවා. එතකොට ඒ විපස්සනා කරන්නේ නිකන් ඇසුදුට දෙයක් නෙමෙයි. තමන්ම දකිනවා තමන්ගේ මේ පටිසන්ධි චිත්තේ පහළ වුණේ කොහොමද? මේ පටිසන්ධි චිත්තේට හේතුභූත වෙච්ච කර්මය ඒක ආසන්න මේ ජීවිතයේ මරණාසන්න චිත්ත වීදියට ඒ කර්මය අරමුණු වුණේ කොහොමද? ඊට පස්සේ ඒ ජීවිතේ කොහොමද පහළ වුණේ කියලා ආත්මභාව කීපයක්වත් දකින්න. තේන්නා. ඉතින් එතකොට එයාට මේ කියන පටිච්ච සමුප්පාදය නිකන් මේ මොකද්ද තියරියක් නෙමෙයි. සිද්ධාන්තයක් නෙමෙයි. එයා දකිනවා මේ බුදුරජාණන් වහන්සේ ඇත්ත නෙමෙයි කියලා තියෙන්නේ මටත් මේ වෙලා තියෙන්නේ මේකම නේ කියලා. තේරුණා. එතකොට අන්න එයා පැහැදිලිවම දකිනවා දැන් තමන්ගේ පටිසන්ධි විඥානය දැක ගන්න පුළුවන් කෙනාට පටිසන්ධිත්‍ය විඥානයේ පහළ වුණේ කොමන කුසල කර්මයක් නිසාද කියන එක දැක ගන්න පුළුවන්. අන්න එයාට සංකාරකේ. තේරුණා. සංකාර නිසායි මේ පටිසන්ධි විඥානයේ පහළ වුණේ කියන එක එයාට දැක ගන්න පුළුවන්. එයි ඒ කුසල කර්මයේ රැස්කලේ කියන එක ඊට පස්සේ ආ දකිනවා. තේරෙනවා. ඉතින් එයා ඒ කුසල කර්මයේ රැස්නේ දැන් අපි හිතමුකෝ මේ දැන් ඔන්න අපි මරණාසන්න අවස්ථාවට ආවේ කියලා. හරිද? දැන් ඔන්න අපට කිසිම ධර්මයක් අවබෝධ කරගන්න බැරි වුණා. හරිද? දැන් ওই මහත්මයා මොකද කරන්නේ මරණාසන්න මොහොතේ දැන් ඊළඟ මොහොතේ මරණයටපත් වෙනවා නම් දැන් මොකද හිතන්නේ? ඉතින් කිසිම ධානයක් මාර්ගඵලයක් ලැබුන්නේ නැහැ. දැන් අනිවාර්යයෙන් ඊළඟ මොහොතේ මරණයටපත් වෙනවා දැන් මොකද හිතන්නේ? දැන් කොහොම හිත කොහොම ලෑත් වෙනකොට මරණීය සිද්ධ වෙලා ඉවරයි. <laughs> ඔය මාතාව මොකද හිතන්නේ? නැතිම මාතාවට මොකද හිතේ? ඒවොන්න මරණාසන්න මොහොත දක්වා උත්සාහ කරන කිසිම මාර්ගඵලයක් ලැබෙන්නේ නැහැ. ඔය මාතාව මොකද හිතන්නේ? නැවත ධර්මය අවබෝධ කරගන්න පුළුවන් තත්ත්වය. ආන්න බලන්න ඒක තමයි තේරෙනවා. එතකොට එතන තමයි අවිද්‍යාව කියන එක තියෙන්නේ. තේරුණා? ඒ කියන්නේ නැවත මේ මේ භාගතුන් වහන්සේ වදාළ මේ භවයේ පිළිබඳ මේ එක සුළු මොහොතක්වත් වර්ණනා කරන්නේ නැtei කියලානේ. තේරුණාද? අර අසුචි ස්වල්පයක් ගත්තත් මේක දුර්ගන්ධ අපිරිසිදුයි පිළිකුල් සහගතයි. ඉත භාගතුන් වහන්සේ භවයක මොහොතක්වත් වර්ණනා කරන්නේ නැහැ කියනවා. ඉතින් අපි එතකොට ආයි භවයේ ගිහින් අල්ලනවා හරිද? ධර්මාභෝධය කරන්නේ. ඉතින් කොහේ හරි උපදින්නත් එපාය. සුගතේකවත් ගිහින් උපදිනවා නම් කියලා ආන්න අල්ල ගන්නවා. තේරෙනවද? එතන තියෙනවා මේ අවිජ්ජා තණ්හා උපාදාන. ඉතින් දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? සුගතියකට යන්න නිකම් පුළුවන් නෑ ටිකට් එකේ පාය. ඉතින් ඔන්න ටක් ගාලා සී කර ගන්නවා. අපි ඉතින් ස්වාමීන් වහන්සේගෙන් පටිච්ච සමුප්පාදයට ඇහුවානේ ඒකත් හොඳ කුසලයක් තමයි කියලා. අන්න ඒ කුසලයේ හිත පිහිටුවා ගන්නවා. තේරුණාද? එතකොට අන්න එතනට එන්නේ මොකද්ද? ධර්ම ශ්‍රවණමේ කුසලයේ ආරමුණු කර ගන්නවා. අන්න සංඛාර. තේරුණා? නැත්නම් භාවනාවක් කරපු එකක් හරි සිහි කර ගන්නවා. තේරුණා? අන්න සංස්කාර. එතකොට මොකද වෙන්නේ? ගිහින් තාවතින්සේ හරි තුසිතේ හරි ගිහින් පහළ ඒක තමයි විඤ්ඤාණ. නාම රූප සලආයත. එතකොට ඔන්නෝක තමයි පුරාණෙත් වෙලා තියෙන්නේ. දැන් අපිට ඉස්සරහ පැත්ත ගැන කතා කරන්න පුළුවන්. අනුමානෙන් මේක මෙසේ වෙයි කියලා. <clears throat> ඒක තමයි අපි අතීතයටත් ගලපා ගතියොත්. තේරෙන්නේ? එතකොට දැන් අපි මේක අනුමානයෙන් ගන්න එක තමයි කෙනෙක් ශ්‍රද්ධා මූලිකව ගන්න. ඒක හිතනවා ඉතින් බුදුරජාණන් වහන්සේ මේක තමන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරලා නේ දේශනා කළේ. අපිට ඉතින් මේක දැක ගන්න බැරි වුණාට කාරියක් නෑ. බුදුරජාණන් වහන්සේ මේක හරියට අවබෝධ කරලයි දේශනා කරේ. අන්න එතන එයාට ශ්‍රද්ධාව මුල් වෙනවා. එයා ඒ ශ්‍රද්ධාවෙහි පිහිටා නුවණින් සලකලා විපස්සනා කරලා යම් කිසි මොහොතක මේක මේ විදිහටම අවබෝධ කරගනිමින් චතුරාර්ය සත්‍ය දකිනවා මාර්ග චිත්තේ. තේරෙනවා. එයා එතකොට ශ්‍රද්ධාව මුල් කරගෙන මේ මේක පටන් ගත්තේ තේරෙනවා. ඒක නිසා එයාට කියනවා මාර්ග අවස්ථාවේදී ශ්‍රද්ධානුසාරී කියලා තේරෙනවා. අතින් කෙනෙකුට ඒක ඕක අනිත් පැත්තට ප්‍රත්‍යක්ෂයෙන් දැකගෙන යන්නත් පුළුවන්. තේන්. ඉතින් ඒක නිසා දැන් මේකදී අවිඥාවලින් දකින්න බැරි කෙනාට ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය ප්‍රමාණවත්. එයා ඉතින් ශ්‍රද්ධාව පිහිටුවා ගන්න ඕන ශාස්ත්‍රුන් වහන්සේ මේ දැක එක හරියට දැක්කා. ඉතින් දැන් ඒකෙදී දැන් එයා සැක කළොත් බුදුරජාණන් වහන්සේ මේක හරියටම දැක්කද නැද්ද? එයාට ඉතින් ධර්මය අවබෝධ කරගන්න බැරි වෙනවා. ඒක ඔයා දැක ගන්න ඕනේ. ඒක ඔයා මුදුද්දත්තයටපත් වෙන්න ඕනේ. <laughs> නැත්තම් ඒක ශ්‍රද්ධාවෙන් ශ්‍රාවකයෙක් හැටියට එහි පිහිටනවා. තේරෙනවද? එතකොට මේක දකින්න පුළුවන් නම් වඩා පැහැදිලි. නොදැක්කට ප්‍රශ්නයක් නැහැ. එයා ශ්‍රද්ධාව පිහිටුවා ගන්න සමර්ථයි. තේරෙනවද? ශ්‍රද්ධාව පිහිටුවා නොගත්තොත් එයාට ඒක කරන්න බැරි වෙනවා. ඇති එතකොට එයා දකින්නකම් ඉන්න වෙනවනේ. ආන්න ඒකයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේක කඩා ගන්න ඕනේ. දැන් මෙන්න මේ කොටස එහෙමනම් අතීතයි මේ කොටස වර්තමාන මේ කොටස අනාගතයි. කාල තුනක් තියෙනවා. කාල තුනක් තියෙනවා සංදි කීයක් තියෙනවද? සංදි හතරක් තියෙනවා. හේතු ඵල සංදියක් තියෙන මෙතන. ඊළඟට මෙතන තියෙනවා ඵල හේතු සංදියක් තියෙනවා. ආයි මෙතන තියෙනවා හේතු ඵල සංදිය. සංදි තුනයිනේ. සංදි තුනයි. සංකාර විඥාන අතර තියෙන හේතු ඵල සංදිය. ආයි වේදනා තණ්හා අතර තියෙන්නේ ඵල හේතු සංදිය. ඊළඟට භව ಜಾති අතර තියෙන නැවතත් හේතු ඵල සංදිය. එතකොට සංදි තුනයි කාණ්ඩ හතරක්. කොටස් හතරකට කියනවා මේ සංදි තුන නිසා. ඊළඟට කියනවා ඔය එක තමයි කියන්නේ ඊළඟට කියනවා තේ ආකාරතෝ විසති විදා හොಂತಿ අන්න මේක එතකොට ආකාර වශයෙන් 20 වැදෑරුම් වෙනවා කොහොමද 20ක් වෙන්නේ 12 20ක් වෙන්නේ කොහොමද 12 20ක් වෙන්නේ කොහොමද? ඈ? ඈ? කොහොමද නැවත නැවත එකතු කරලා ගන්න? 20ක් වෙන්නේ කොහොමද? ඇයි මෙතන අවිජ්ජා සංකාර තණ්හා උපාදාන භව පහයි. හරිද? විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා 10යි. ආයි තණ්හා උපාදාන භව අවිජ්ජා සංකාර 15යි. දැන් මෙතන ජාත්‍යරා මරණ වෙනකොට මේ පහ ගන්න විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා 5යි. 15යි 5යි 20යි. තේරෙනවද? ඒතර අංග 12 20කට කඩා ගන්න ඕන විදිහයි. තේරෙනවද? අන්න එතකොට මේ අංග 12 20ක් වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න. අංග 12 20ක් වෙන්නේ කොහොමද කියන එක තේරුණොත් කාල තුනේ බෙදේ තේරෙනවා. තේරෙනවද? කාල තුනේ බෙදේ තේරෙනොත් අංග 20 තේරෙනවා. දැන් මේක ආපහු අපිට උඩට ගන්නත් පුළුවන්. දැන් මේක උඩට ගන්නවා නම් අපිට කරන්න තියෙන්නේ මේක ආපහු සැරයක් ලියන්න. මෙතන හිටියා. ආපහු එක්කාසු කරන්න පුළුවන්. ඔන්න කොළ දෙකකට එළෙව්වොත් මේ කතන්දරේ ආපහු සැරයක් කියනවා අන්න මෙතනට. දැන් මෙතන විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා කියලා මේ වර්තමානයේ අපි කියන ඵල පහ අතීත භවයේදී කියලා තියෙන්නේ ජාති ජරා මරණ වශයෙන්. තේරුණාද? එතකොට දැන් ඔන්න මේ අවිජ්ජා සංකාර දෙක එකතු වෙන්න ඕන අතීත භවයේහි තණ්හා උපාදාන භවත් එක්ක. මේ තියෙන්නේ අතීත භවයේහි විඥාන නාම රූප සලආයතන පස්ස වේද. තේරුණා. මොන විදිහට තව අපිට තව කොලයක් දැම්මොත් තව එකක් ගන්න පුළුවන්. තේරුණා. <laughs> ඒ ඔහොම ඔහොම මේක දිගටම අතීතයටත් අනාගතයටත් සම්බන්ධ කර හැකි මේ ක්‍රමය. ඉතින් දැන් මෙතනත් පහක් කෙනුවා. විඥාන නාම රූප සලාදන පස්ස වේදනා කියන අතීත ඵල පහ නිසා තණ්හා උපාදාන භව කියන අතීත හේතු තුනක් මේ අවිජ්ජා සංඛාරත් පහක් වශයෙන් සම්බන්ධ වෙලා තමයි වර්තමාන ජීවිතයේදී විඥාන නාම රූප සලාදන පස්ස වේදනා හටගෙන තියෙන. ඒක තමයි ආපහු ජාති ජරා මරණය කියලා කියන්නේ. තේරුණාද? ඊළඟට වර්තමාන තණ්හා උපාදාන භව වලට ආපහු අවිජ්ජා සංකාර දෙක එකතු කර ගන්නවා. මේ අවිජ්ජා සංකාර දෙක අපි කතා කරන්නේ ඊළඟ ජීවිතයේහි අතීත හේතු දෙක හැටියට. ඊපස්සේ ඊළඟ ජීවිතේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදන. දැන් පැහැදිලිද මේක මේ පහ මේ 12 20ට කඩා ගන්න. දැන් 1 2 3 4 5යි 6 7 8 9 10යි 11 12 13 14 15යි අපෝ 16 17 18 19 20 ඔක කොහෙන් ගියත් 20 20 20 වෙන් කර ගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා ඔන්න ඒතේ ආකාරතෝ වීසති විදාහුන්ගේ ආකාර වශයෙන් 20ක් කිව්වේ ඕකයි. සංකාර විඥානං චෙත්ත අන්තරා ඒකෝසන් කියන්නේ. මෙතන එක සංදියක් තියෙනවා කියලා අපි කිව්වනේ සංකාර විඥාන අතර එක සංදියයි. හරිද? ඊළඟට වේදනා තණ්හා අතර එක සංදියක් තියෙනවා. ඊළඟට භව ජාති අතර එක සංදියක් තියෙනවා. විදිහට සංදි තුනයි. ඉති භගවා ඒතං චතුසංකේපං තියද්දන් විසති ආකාරං තිසන්ධින් පටිච්ච සමුප්පාදං සබ්බාකාරතෝ ඥානාති පස්සති ආන භාගතුන් වහන්සේ මෙන්න මේ විදිහට සංඛේප කියන කොටස් හතරක් වශයෙන්ොත් කාල තුනක් කාල තුන කියලා මේක අතීත මේ කොටස වර්තමාන මේ ටික අනාගත කාල තුනක් වෙන ආකාර 20ක් හෝ සාන්ති තුනක් ඇති පටිච්ච සමුප්පාදේ අවබෝධ කරගෙන තමයි සම්බුද්ධත්වයට පත් වුනේ ඉතින් මෙන්න මේක තමයි පච්චේ පරිග්‍රහේ පඤ්ඤා ධම්මට්ටි ඥානං කියලා කියන්නේ. ධර්මස්ථිතිය පිළිබඳ ඥානය කියන්නේ මෙන්න මේකයි. ඉතින් මේකම තමයි මේ ශ්‍රාවකයා විසින් ආර්ය ආරි මොකද්ද ආරිණ්‍යය හැටියට අවබෝධ කරගatiya යුත්තේ. ඉතින් ඒකෙන් තමයි භාගතුන් වහන්සේ අදාළ අර සෝතාපට්ටි අංග හතර විතරක් නෙමෙයි. මේ ආරිණ්‍යයත් මෙසේ අවබෝධ කරගෙන තියෙනවා. තේරෙනවද? ඊළඟට පංච වේර භයක් සංසිඳවාගෙන තියෙනවා. ඉතින් දැන් මේක ප්‍රත්‍යක්ෂයේ පැහැදිලිව දැක ගන්න ඕනේ. එතකොට තමයි ආත්ම දෘෂ්ටිය කියන එක නැතුව යන්නේ. එතකොට පේනවා මේක මේ තමාගේ කියලා ගන්න දෙයක් නෑ. මේ ඔක්කොම හේතුඵල හේතුඵල හේතුඵල එච්චරයි මේකනේ තමන්ගේ ජීවිතය කියලා කියන්නේ. තවත් හේතුඵල කොටසක් විතරයි කියලා. ඉතින් මේක මේ මේ ආත්මේ මේ ආත්මේ තාවත් මේ ආත්මේ ඊළඟ ආත්මයට ගියාවත් එහෙම එකක් නෙමෙයි. මේ ඔක්කොම මේ හේතුඵල ගලා යෑමක් විතරයි කියලා. ඒ තුලින් තමයි අවබෝධ කරගන්නේ. එහෙනම් හේතු නැති කරොත් ඵල නැති වෙනවා. තේරෙනවා. එහෙනම් මේක ආත්මයක සම්බන්ධයක් ඇත්තේ නැහැ. හේතු නැත්තම් ඵල නැච්චරයි. හේතු නිසා ඵල හටගන්න හේතු නැත්තම් ඵල නැහැ කියලා දෙකින්ද තමයි මේක ආරි සත්‍ය හතරකට කැඩෙන්නේ. දැන් මේකෙදී අපි චතුරාර්ය සත්‍ය වශයෙන් ගන්නකොට මේ තණ්හා වැරෙන්න අනිත් ඔක්කොම දුක්ඛ සත්‍යයට දාලා කතා කරනවා. මේක සමුදය සත්‍යයි. ඉතින් එතකොට මේ දුක්ඛ සමුදය දෙකම නැත්තම් ඒක දුක්ඛ නිරෝධ සත්‍යයි. ඒ සඳහා හේතුව ආර්ය ශ්‍රාංගික මාර්ගේ මාර්ග සත්‍ය වශයෙන්. කතාව සැකවින් බලමු අභිධර්ම මාර්ගයේ සඳහන් වෙන්නේ කොහොමද කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාර අවිද්‍යාව හේතු කොට සංස්කාරයෝ වෙති මෙහි අවිද්‍යාව යනු දුක දුක ඇතිවීම දුක ඇතිවීමේ හේතුවය දුක් නිවීමේ දුක් නිවීම වූ නිවනට පැමිණීමේ මාර්ගය යන කරුණු සතර වසන මෝහය සංස්කාරයෝ යනු ලෞකික කුසල අකුසල චේතනාවෝය පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනිඤ්ඤාභි සංකාරය කියා කුසල චේතනා සමූහය තුන් කොටසකට බෙදා තිබේ. කාමාවචර කුසල චේතනා 8 හා රූපාවචර කුසල චේතනා 5 පුඤ්ඤාභි සංකාර නම් වේ. අකුසල චේතනා 12 අපුඤ්ඤාභි සංකාර නම් වේ. අරූපාවචර කුසල චේතනා 4 ආනිඤ්ඤාභි සංකාර නම් වේ. බලවත් සමාධියෙන් යුක්ත වෙන අරූපාවචර කුසලයේ ලෙහෙසියෙන් නොසෙල්වෙන බැවින්නේට ආලින්ජාවි සංකාරය කියනු ලැබේ. කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියාද සංකාරයේ ත්‍රිවිධ වේ. එන්නෝක තමයි අවිද්‍යාපච්චය සංඛාරා කියලා කිව්වේ. අවිද්‍යාව ඇති තැනැත්තා දුක්ඛ ස්කන්ධයක් වූ මේ සංසාරයේ සැපේකයි වරදවා තේරුම්ගෙන ආත්ම භාවයේ පවත්වා ගැනීම සඳහාද පිනවීම සඳහාද නොඑක් පවකම් කරන්නේය. මතු භාවයේහි සැප සඳහා පින්කම් කරන්නේය. අවිද්‍යාව නැතිනම් මේ පින්පව් නොකරෙන්නේය. එබැවින් අවිද්‍යාව හේතු කොට සංස්කාර ඇති වෙතයි කියනු ලැබේ. මේ පරමාර්ථ ධර්මයන් අතර එකම හේතුවකින් ඇතිවන සංස්කාරයක් නැත්තේය. කවරක් හෝද ඇතිවන්නේ හේතු බොහෝ ගණනකිනි. මේ පටිච්ච සමුප්පාදයේහි සංස්කාරයන්ගේ හේතු වශයෙන් අවිද්‍යාව නැමැති එක් ධර්මයක් පමණක් දක්වා ඇත්තේ ප්‍රධාන හේතුව දැක්වීම වශයෙනි. අනෙක් තැන්වලද එක් එක් හේතුවක්ම දක්වා ඇත්තේ ප්‍රධාන හේතුව දැක්වීම වශයෙන්මය. ඒකාන්තයෙන් අකුසලයක් වන මෝහයෙන් නේට විරුද්ධ දෙයක් වන කුසලයේ කෙසේ ඇතිවිය හැකිද? අන්න ඉතින් අවිද්‍යාවෙන් කොහොමද මේ පුඤ්ඤාභි සංකාර ආනෙන්ජාභි සංකාර ඇති වෙන්නේ කියලා අහනවා. අවිද්‍යාවෙන් කුසලයක් කරන්නේ කොහොමද? ඒකත් ප්‍රශ්නයක් නේද? මේ එතකොට යන ප්‍රශ්නේ මෙහි මතුවේ හැකි හේතුඵල දෙක සමවිය යුතුය කියා නීතියක් නැත. දුගඳ වෝද වර්ණවත් වෝද මඩින් දුගඳ වෝද දුර්වර්ණ වෝද මඩින් සුවඳ වූ වර්ණවත් වූ පද්මය හටගන්නේ. ඊතා පැහැපත් වූ ගින්නෙන් දුර්වර්ණ වූ දුම හටගන්නේ. එබැවින් කුසලයට විරුද්ධ වූ අකුසලයෙන් කුසල්ද ඇතිවිය හැකි බව පිළිගත යුතුය. හරි. කියන්නේ ඉතින් අර ඒක මුලටයි හේතු වෙන්නේ. කියන්නේ ඉතින් යම් කිසි තමන්ට ඵලයක් ලබනු අදහසින් යම් කිසි විපාකයක් බලාපොරොත්තු වෙන යා කුසලයක් කළොත් අන්නේ කුසලයට අවිද්‍යාව මුල් වෙලා තියෙන තමන්ට යමක් ලබා ගන්න එක කරන නිසා සංකාරපච්චය විඥාන සංස්කාර හේතුකට විඥානීය වේ ලෞකික විපාක සිද්දෙතිස සංස්කාරයන් හේතු කොට ඇතිවන විඥානය අන ලෞකික විපාක සිත් 32 තමයි එතන ගන්න ඕන ලෝකෝත්තර විපාක මෙහි නොගනු ලැබේ දැන් ඒකට අර සිත් ටික ඉගෙන ගන්න ඕන නිසා අපි ඒවා එකින් එක කියන්නේ නැහැ සිත් පිළිබඳ දැනීම තියෙනවා නම් ලෞකික විපාක සිත් 32 එකතු කරගන්න පුළුවන්. ඊළඟට ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක වශයෙන් දෙකොටසකි. සංස්කාරයන් අතුරෙන් උද්දච්ච සහගත චේතනාව ප්‍රතිසන්දි විපාකයට ප්‍රත්‍ය නොවේ. අභිඥා චේතනාව එකම විපාක විඥානයකටද ප්‍රත්‍ය නොවේ. උද්දච්ච සහගත චේතනාව ප්‍රතිසන්දි විපාක නොදෙන බව පස්වන පරිච්ඡේදයේ කියා ඇත. අභිඥා චේතනාව ඔබට දත හැකි වන්නේ කර්මස්ථාන කාණ්ඩයෙන්ය. සංස්කාරයන් හේතුකොට විපාක විඥානයන් නැතිවීම ගැඹුරු කරුණකි. කර්මයක් නැතිව මේ විපාක විඥානයන් ඇතිවන්නේ නම් හැම විපාක විඥානයක්ම සෑම දිනාටම ඇති විය යුතුය. ඒ කර්ම කළවොන්ට මිස අන්‍යයන්ට ඒ කර්මයන් සම්බන්ධ විපාක විඥාන ඇති නොවේ. කර්මයන් නැතවත් විපාක විඥානයන් නැති නොවන බව එයින් තේරුම් ගත යුතුය. කර්මයේ ඇති කල්හිම විපාක විඥානය නැතිවන බැවින් කර්ම විපාක විඥානයන්ට ප්‍රත්‍ය වෙන බව දත හැකියි. ලෞකික විපාක සිත් කියලා කියලා කිව්වේ අ හේතුක තියෙනවානේ 15 ඒ 15ට එකතු වෙන්න ඕන සහේතුක විපාක කාමාවචර 8යි රූපාවචර 5යි 13යි අරූපාවචර 4 17 17 යතන 15 කීයද 32 ආනියම ගණන් හදලා ගන්නවා විඥාන පත්‍යා නාම රූපං විඥානයේ හේතු කොට නාම රූපේ වේ විඥානයේ ප්‍රත්‍යයෙන් හටගන්නා නාමයෝ නම් ඒ විඥානයන් හා බැඳී උපදනා චෛතසිකයෝය. චෛතසික දෙපණසේ කර්මාදී ප්‍රත්‍ය අතරින් හටගත් නාම රූපය යන මේවා විඥාන ප්‍රත්‍යයෙන් හටගන්නා නාම රූපයෝය. ඒ විඥානයන් නිසා හටගත හැකි නාම රූප වෙන වශයෙන් ඉහත පරිච්ඡේදයේ වලදී කියවුණු කර්ම අනුව තේරුම් ගත යුතුය. සංස්කාර ප්‍රත්‍යයෙන් ඇතිවන්නේ විපාක විඥානයන් පමණකි. කුසල කුසල ක්‍රියා විඥානයවද නාම රූපයන්ට ප්‍රත්‍ය වේ තිබෙමින් සංස්කාර ප්‍රත්‍යයෙන් ඇතිවන විඥානය විපාක විඥානයේ වශයෙන්ද නාම රූපට ප්‍රත්‍ය නාම රූපයන්ට ප්‍රත්‍ය වෙන විඥානය විපාක අවිපාක විඥාන සියල්ලම බවද දත යුතුය. ප්‍රතිසන්දි විඥානයේ පත්‍ය වන්නේ නාමයන්ට හා කර්මජ රූපයන්ට පමණකි. ප්‍රවෘත්ති විඥානයේ නාමයන්ට හා සියලුම රූපයන්ට ප්‍රත්‍ය වේ. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප හට ගැනීම භව අනුව තීව්‍රම ගතිය යුතුය. කාම රූප භව දෙකේ විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප දෙකම ඇති වේ. අරූප භවෙහි විඥානයේ ප්‍රත්‍යයෙන් හටගන්නේ නාම පමණකි. අසඤ්ඤ භවෙහි විඥාන නැත්තේ. ඒ කියන්නේ පටිසන්ධි විඥානයක් නැහැ නේ. එහි අතීත භවයට අයත් කර්ම විඥානයේ බලෙන් රූප පමණක් ඇතිවේ. විඥානය පහළ නොවොත් නාම රූපයන්ගේ පහළවීමක් නොවන්නේය. එයින් නාම රූපයන්ගේ පහළවීම විඥානීය නිසා වන්නක් බව දත හැකිය. ගින්න හට ගන්නා කල්හි ඒ නාලෝකයක් ඇතිවන්නාක් මෙන් විඥානය හට ගන්නා කල්හි ඒ නාම රූප දැකීම දත යුතුය. ඊළඟට නාම රූප හේතු කොටගෙන ෂඩායතනෙ වේ. ආයතන 12ක් ඇති බව ඉහත කියා ඇතේ ආයතන 12න් මෙහි ගැනෙන්නේ චක්ක ආයතන, සෝත ආයතන, ගාහන ආයතන, જીව ආයතන, කාය ආයතන, මන ආයතන මේ ආයතන 6 ආ මේ ආයතන 6ය කියලා. ඔන්න ඔය විදිහට එකින් එක දෙකින් එකට ගන්න ඕන. ඊළඟට සදායතන හේතු කොටගෙන පස්සේවි. මේ පස්සේ යන පස්ස චෛතසිකයයි. ඊළඟට පස්ස හේතු කොටගෙන වේදනාවේ පස්සේ සර්වචිත්ත සාධාරණ චෛතසිකයක් බැවින් සියලුම සිත්වල ඇත්තේය. ඒ සිත්වල ඒ සියල්ලම වේදනාවන්ට ප්‍රත්‍යවන්නේ හේත් මේ පටිච්චසමුපාදයේ ගනුගන ලබන්නේ දෙතිස් ලෞකික විපාක චිත්තයන්හි ඇති පස්සේ වමන යන අර විපාක සිත් 32 යෙන්දන විපාක වේදනාව තමයි මෙතන ගන්නෙ. වේදනාපච්චය තණ්හා මෙහි තණ්හාවට හේතු වන වේදනාව වශයෙන් ලෞකික සිත් එක්කසුවෙහි යෙදෙන වේදනා එක්කසුවම ගණන් ගනු ලැබේ. අන්න එතකොට වේදනාපච්චය තණ්හා කියන තැන ලෞකික සිත් එක්කසුවෙහිම යෙදෙන වේදනා එක්කසුවම ගන්න ඕනේ. මේ පසපච්චය වේදනා කියනකොට ගන්න ඒ පහ කොටස පමණයි. තේරෙනවද? ඒ දැන් මෙතනදී මේ මොකද කියන්නේ? දැන් මෙතන ඉඳන් අපි විපාක කොටසනේ කතා කරගෙන යන්නේ. හැබැයි ඊළඟට තණ්හාව හට ගන්නා තැනදී හැම සිතකම යෙදෙන වේදනාව නිසා ඇතිවෙන තණ්හාව ඊළඟට ගණන් කරගන්න පුළුවන්. තේරෙනවද? ඉතින් ඒ වගේ මේක හරි සංකීර්ණයි. ඒ කියන්නේ දැන් එකින් එකට එකින් එකට වෙන වෙනමත් කරුණු ගලපා ගන්නවා. මේ දක්වා කතා කළේ විපාක කොටසයි. ඒකෙන් හින්දා ගන්න ඕන අර විපාක සිත්වල යෙදෙන චිත්තචෛතසික ගැනයි. නමුත් කර්ම රැස් වෙන කොටසට එනකොට මේ ජීවිතයේද නොක්කම සිත් එක ගන්න පුළුවන්. එහෙනම් මේ ජීවිතයේ යම් තාක් ලෞකික සිත් දෙනවද? ඒ සියල්ලම නිසා හට ගන්නා තණ්හාව ගණන් කරගන්න පුළුවන්. අන්න ඒක එතකොට ලෞකික සිත් එක්කසු වේ හේදෙන වේදනා එක්කසුවම හේතුවෙන් හට ගන්නා තණ්හාව තමයි වේදනාපච්චය තණ්හාව කියලා කියන්නේ. තණ්හාපච්චය උපාදානක උපාදාන හතරක් ඇති බව කලින් කියවුණා. අන්නේ උපාදාන හතරයි ධර්ම වශයෙන් ගන්නා කල්ලි ඒක තෘෂ්ණාව තෘෂ්ණාවේ දෘෂ්ටියයි උපාදාන දෙකක් වෙනවා. මොකද ඒකට හේතුව දැන් කාම කාමපාදානය කිව්වත් තණ්හාවයි කියන්නේ ඊළඟට ditthi upadane dittiyamai සීලබ්බත උපාදාන අතවාද උපාදාන ඒවත් ditthiyටම ඇතුළත් වෙන. ඉතින් අකුලල ගත්තාම උපාදානේ තණ්හා ditthi දෙකට සීමා කරන්න පුළුවන්. උපාදාන පත්‍ය භව කර්ම භවයේ උපපති භවයේ කිය උපාදාන ප්‍රත්‍යයෙන් වෙන භව දෙකක් ලෞකික කුසල අකුසල චේතනා රාශියට කර්ම භවයයි කියනු ලැබේ. අන්න මෙතන වෙනස වෙන්නේ ලෞකික කුසල චේතනා රාශියට කර්ම භවයයි කියන. අකුසල් සිත් 12, ලෞකික කුසල් සිත් 14, චෛතසික 250 යන මේ ධර්ම රාශියටමද කර්ම භවයයි කියනු ලැබේ. දැන් සංස්කාරවලදී ගන්නේ කුසල අකුසල චේතනා 29 නේ. දැන් භවය කියලා කිව්වහම අර සිතොත් එක්කම ගන්න පුළුවන්. අකුසල් සිත් 12යි, ලෞකික කුසල් සිත් 17යි ඒවැය දෙන චෛතසික 52ත් එක්ක ඒ ඔක්කොම අරගෙන කර්ම භවය කියලා කියන්න පුළුවන්. අන්න ඒවා තමයි ඉතින් ඒ කියන වෙනස්කම්. ඊළඟට භවපච්චයා ජාති අර කර්ම භවය නිසා ආයි ප්‍රතිසන්දී සිද්ධ වෙනවා. අ ජාතිපච්චයා ජරා මරණ. ඉතින් ඒ උපත නිසා ජරා මරණ හැඳීම් වලකීම් ආදී ඔක්කොම හට ගන්නවා. ඊට පස්සේ කියන මේ පටිච්ච සමුප්පාදයේ කාල තුනක්ද අංග 12ක්ද ආකාර 20ක්ද සංදි තුනක්ද කොට්ටාස හතරක්ද වෘත්ත තුනක්ද මුල් දෙකක්ද ඇත්තේය. අපි අර මුල් ටික කතා කළානේ අංග 12 ආකාර 20 සංදි තුන කොට්ටාස හතර ඒදී කතා කළා. වෘත්ත තුන කියලා කියන්නේ මෙහි වෘත්ත තුනක් ඇත්තේය. වෘතයයි කියනුවේ නැවත නැවත පෙරලී යන දෙයටේ. මෙහි අවිජ්ජා තණ්හා උපාදාන යන අංග තුන ක්ලේශ වෘතයන් අවිජ්ජා තණ්හා උපාදාන අරන් තියෙන්නේ කෙලෙස ක්ලේශ වෘතයට අයිති ඊළඟට කර්ම භාවයේ සංස්කාර දෙක කර්ම වෘතයයි ඒක කර්ම කොටසට අයිති උපපති භාවයේ විඥාන නාම රූප ෂඩ ආයතන පස්ස වේදනා ජාති ජරා මරණ ටික විපාක වෘතයට අයිති ඒ කියන්නේ දැන් මෙන්න මේ ටික මේ සංකාර භව දෙක කර්ම වෘතේට අයිති. අවිජ්ජා තණ්හා උපාදාන කෙලස් ක්ලේශ වෘතේට අයිති. ඊළඟට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ජාති ජරා මරණ කියන ටික විපාක වෘතේට අයිති. ක්ලේශයන් නිසා කර්ම ඇති වෙනවා. එතන අවිජ්ජා තණ්හා උපාදාන නිසා සංකාර භව හට ගන්න. ඒ සංකාර භව නිසා මේ ටික හට ගන්න. ඊළඟට ඒ ඒ හින්දා නැවතත් ආයේ කෙලෙසුයි කර්මයි විපාකයි හටගන්නේ. මේ තුන තමයි මාරු වෙමින් යන්නේ. ඒක නිසා වෘත තුනක් කියලා කියනවා. මූල දෙක කියලා කිව්වේ අවිද්‍යාව මේ සංසාර චක්‍රයාගේ එක් මූල මූල ධර්මයකයි. තෘෂ්ණාව එක් මූල ධර්මයකයි. මේ හේතුඵල පරම්පරාව චක්‍රයක් මෙන් පවත්නේ වේ නමුත් අවිද්‍යාව තෘෂ්ණා දෙක නැති කළොත් සංසාර චක්‍රය සිඳෙන්නේ. යා මුල් දෙකයි කියලා කිව්වේ ඒකයි. එතකොට මේකේ එක කොටසක් තියෙන අවිජ්ජා මූලික චක්‍රය කියලා මේ අවිද්‍යාවෙන් පටන් ගන්නා කොටස. අනිත් එක තණ්හා මූලික චක්‍රය. තණ්හාවෙන් පටන් ගන්නා කොටස. ඉතින් ඔන්න කොටස් දෙක අන්‍යෝන්‍යව සම්බන්ධ වෙමින් තමයි මේක දිගට නොසිඳී යන්නේ. යම් විදිහකින් මේ දෙකෙන්ම කැඩුවොත් එහෙම මොකද? මෙතනින් තණ්හාවක් නැති කරන මෙතනින් අවිද්‍යාවක් නැති කරන. එතකොට මොකදනේ? එතනින් පල්ලෙහාට ඔක්කොම නැති වෙලා යනවා. ඉතින් අන්න ඒක නිසා තමයි දැන් සමහර කෙනෙක් ඔන්න ඔය පටිච්ච සමුප්පාදේ වර්ධවා ගත්තා වෙන දේවල්. දැන් බුදුරජාණන් වහන්සේට කර්ම විපාක දෙන්නේ නැහැ කියලා සමහරු කියන අහලා තියෙනවා. අහලා තියෙනවා. අහලා තියෙන ඈ නේද? සමහර ආචාර්යවරු කියනවා. බුදුරජාණන් වහන්සේට කර්ම විපාක දෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ කර්ම නැති කරලායි තියෙන්නේ කියලා. අහලා නැද්ද? කියනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ කර්ම නැති කරලා තියෙන්නේ නැත්ද? මේ මෙතනින් පල්ලෙහාට භාගතුන් වහන්සේ මේ ටිකත් නැති කළා කියලා කියනවා. නෑනේ ඉතින් භාගතුන් වහන්සේ එතකොට පෙර කලන් කරන ලද කර්ම හේතුවෙන් යම් විපාකයක් විඳිනවා නම් ඒව දැන් සකස් වෙලා ඉවරයි. භාගතුන් වහන්සේ බෝධි මූලයේදී මෙන්න මෙතන ඉඳන් ඉදිරියටයි නැති කරන්නේ. අවිද්‍යා තණ්හා දෙකත් එක්ක මතුවට විපාක දිය හැකි කර්මත් ඒවැයෙන් හට ගන්නා ඉදිරි විපාකත් තමයි භාගතුන් වහන්සේ නැති කළේ. භාග්‍යතුන් වහන්සේ බෝ මැඩදී ඔක්කොම කර්ම විපාක නැති කළා නම් භාග්‍යතුන් වහන්සේ බෝ මැඩදීම පිටුවම් පාන්නත් ඕන. එයිද මේ ටිකක් නැති වෙන්න බෑ. මේවා කර්ම හේතුවෙන් හටගත්තේ. තේරෙනවද? ආන්න ඒකයි. රහතන් වහන්සේටත් ඉතින් මේ මොකද කියන්නේ? අර සෝපාදිශේෂ වශයෙන් නිර්වාණ ධාතුවට පූර්ණ වශයෙන්පත් වෙලා පිරිනිවීම දක්වා මේ ඉන්ද්‍රියන් පැවැත්විය හැකියන්නේ ඒක නිසා. එතකොට රහතන් වහන්සේගේ පිටිවීම දක්වා පවතින ඉන්ද්‍රියන් පුරාණ කර්ම විපාකයෙන් හටගත්තේ. රහතන් වහන්සේ වර්තමානයේ ක්ලේශ චක්‍රයත් කර්ම මේ වටයත් සිඳපු නිසා මතුවට විපාක වටේ හට ගැනීම නැහැ. ආන්නේ. ඊළඟට ම්ම් නුවණැත්තෝ ප්‍රතිපත්තියෙන් අවිද්‍යා තෘෂ්ණාවන් නැසා සංසාර චක්‍රයෙන් මිදී නිවනට පැමිණෙන්නා. ඉතින් ඒක නිසා මතක තියාගන්න දැන් අපි මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව යෙදී තියෙන මෙන්න මේ කොටස නැති කරන්නේ. හරිද? ඉතින් ඔන්නෝ ටික තමයි අපිට මේ අප්‍රමාදීව කරගන්න තියෙන්නේ. සීල සමාධි ප්‍රඥා වඩන්නේ මෙන්න මේ ටික නැති කර ගැනීම සඳහා. ඉතින් ඒකෙන් අපි බලන්න ඕන අපි මේ ටික නැතිවෙන ආකාරයකට අපේ සීල සමාධි ප්‍රඥා වඩන්නේ කියලා. ඉතින් එහෙම නැතුව අපි කොහොම වැඩ කළත් මේ හේතු නැසෙන්නේ නැත්නම් අපි කරන වැඩ නිසා එතකොට මොකද අපි නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කළාට ඒක සිද්ධ වෙන්නේ. තේරෙනවද? ඒකයි වෙලා තියෙන්නේ. එතකොට අපේ ප්‍රතිපදාව මෙන්න මේ අවිජ්ජා තණ්හා නැසෙන ආකාරයේ ප්‍රතිපදාවක්ද කියන එක බලන්න. ඒ තුලින් තමයි අපිට මේ ඉතුරු මේ වෘතයන්ගේ නැසීම බලාපොරොත්තු විය හැකියි. එතින් ඒක නිසා තමයි දැන් රහතන් වහන්සේ සම්බන්ධයෙන් අපට මේ අර මරණින් පස්සේ පහළ නිවිය ගියාසේ නිවි යනවායි කියන උපමාව කියන්නේත් ඔන්න ඔය හේතු නිසා. දැන් පහනේ තෙලුයි වැටියයි අවසන් වෙච්චාම ඒ ආලෝකය කොහාට ගියාදයි කියන කතාවක් නැහැනේ. අන්න ඒ වගේ ඉතින් අවිද්‍යාව තණ්හා නැත්තම් අපිට කියන්න තියෙන ඉතින් උපාදාන භව සංකාර මේවත් නැහැ. විඥාන නාම රූපත් නැතේ. මෙන්න මේ ටික විතරයි. රහතන් වහන්සේට මරණයෙන් පස්සේ ඉන්නවද නැද්ද? කොහෙ ගියාද? මොකද උනේ කියන කතාවක් අපට අවිශේෂ වෙන්නේ ඔන්න ඔය කතාව නිසා. ඉතින් දැන් කවුරු හරි කිව්වොත් එහෙම රහතන් වහන්සේ අනන්ත විශ්වයට ගියා හෝ මොකක් හරි එතකොට ඒ කියන්නේ මොකක්ද? පටිච්ච සමුප්පාදේ තේරුම් අර නැහැ කියන්නේ ඒක. බුද්ධ ශක්තිය ලෝකේ තියනවා කිව්වත් මොකද වෙන්නේ? එහෙම කියනවාන්නේ දැන් සමහරු එහෙම විශ්වාසින් බුද්ධ ශක්තිය විශ්වයේ තියෙනවා. දැන් මං අහලා තියෙන සමහරු ගිහිල්ලා අහකලා මේ කවුද මන් දෙන්නයි කිව්වේ මේ ආ අකවද <laughs> ආචාර්ය චන්දන ජයරත්න ඔන්න පිරිසක් අරගෙන ආවිල පිළිකොත්තුවේ ගල්ලෙන් වලට වාඩි වෙලා භවනා කළාලු රහතන් වහන්සේලාගේ ශක්තිය මේ ඒ ගල්ලෙන් වල තියෙනවායි කියලා. ඉතින් මං අහලා තියෙනවා සමහර හාමුදුරුවෝ හිටන් මේ කොහෙද සවැත් නුවර ජේතවනාරාමයේ ගිහිලා අර ගන්ධ කුටියට හොඳට පිට දීලා වාඩි වෙලා භාවනා කරන බුද්ධ ශක්තිය තියෙන ගන්ධ කුටි බිත්ති වල gadol වල බුද්ධ ශක්තිය තියෙන ඒවා අවශෝෂණය කරගන්න කියලා කියලා. ඉතින් දැන් ඒ ඔක්කොම වෙලා තියන්නේ මේ පටිච්ච සමුප්පාදයේ තේරුණා ගැනීම නිසායි. ඉතින් මේ අවිද්‍යා තණ්හා නැති වෙනවද? අර පිළිකුත්වේ ගල්ලෙන් වලට හේතු වෙලා වාඩි වෙලා උන්නයි කියලා අවිද්‍යා තණ්හා නැති වෙනවද? නේ? ඉතින් ඒකම තමයි දැන් මෙතන වෙලා තියෙන්නේ මොකද? අවිජ්ජා තණ්හා වැඩි වෙලා තියෙනවා. තේරෙනවද? ඉතින් එතකොට අන්න ඒකයි මම දැන් කියේ දැන් අපි බලන්න ඕන අපි මේ ප්‍රතිපදා මොකක් හරි කරනවා කියන එක නෙමෙයි. තේරෙනවද? ඉතින් එතකොට දැන් අපි දැන් ඔන්න කෙනෙකුට පේනවා අනේ ඇත්තනේ නම් මේ චන්දන ජයරත්න හරි හොඳ වැඩක් නේ කරන්නේ කට්ටිය වාඩි කරවගෙන භාවනා කරනවා කියලා. තේරෙනවද? නමුත් භාවනා කළාට මොකද්ද භාවනා කළා තියෙන්නේ? අවිජ්ජා තණ්හා දෙක තමයි භාවනා කරලා තියෙන්නේ. තේරුණා. ඔන්න ඔකයි තියෙන ප්‍රශ්නේ. ඒතකොට අපි බලන්න ඕන එහෙම දෙයක් විය හැකිද මේ පටිච්චසමුප්පාද චක්‍රය තුළ. ඉතින් එහෙමනම් මේ ඔය කියන විදිහට ඔය රහතන් වහන්සේලා හිටපු ගල්ලෙන් වල වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියේ වාඩි වෙලා මගබල නිවාසුව ලබා ගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ ඉතින් නැතුව ගංගාවලින් හාල් මැස්සම් පවා නිවන් දක්වනවා. ඒක ගල්වල තියෙන gadolවල තියෙන බුද්ධ ශක්තියෙන් ඔච්චර දෙයක් කරන්න පුළුවන් නම් දෙයනේ. ජීවමාන බුදුරජාණන් වහන්සේට කොච්චර දෙයක් කරන්න බැරිද? කොච්චර බුද්ධ ශක්තියක් තියෙනවා. ඉතින් ඔන්න ඕක තියෙන නිසා තමයි කියන්නේ උගත් උනා ප්‍රඥාව නැහැ කියන්නේ. ඔන්න ඒක හරිනේ. ඉතින් ඒක නිසා අපි බලන්න ඕන ඕන්න ඕවා හොඳට තේරුම් ගන්න ඕන. එතකොට පටිච්චසමුපාදය අපි විශ්ලේෂණය කළ මේකෙන් අපි කරන දේ කොහොමද කියලා බැලුවාම අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ තමන්ගේ ප්‍රතිපදාව අවිද්‍යා තණ්හාව වැඩිම පිණිස හේතු වෙනවද අඩුවීම පිණිස හේතුමද වැරදුනත් අන්න තමන්ට තේරුම් ගන්න පුළුවන් මේ මෙතනයි වැරදුනේ මේ මේකයි හේතුව මේ මේකයි කාරණා. ඒතර මේක මෙසේ විය යුතුයි මෙසේ විය යුතුයි කියන එක තේරුම් ගන්න පුළුවන්. නැතිනම් ඔන්න ඕකයි සඳහන් කළේ මේකේ අර අවිජ්ජා මූලික චක්‍රය තණ්හා මූලික චක්‍රය කියලා දෙකක් තියෙනවා. මේ කියලාහක් කියලා. එතකොට ඒ අවිජ්ජා මූලික චක්‍රයත් තණ්හා මූලික චක්‍රයත් නැතිවීම තමයි අපි නිර්වාණ ධාතුව නිර්වාණ ශාන්තිය කියලා කියන්නේ. අවිද්‍යාව මුල් කොට ප්‍රතිත්‍ය සමුප්පාදේ දේශනා කර තිබීමෙන් සංසාරයේ පටන් ගැනීම අවිද්‍යාවයි නොගත යුතුයි. අන්න ඒකත් තේරුම් ගන්න ඕනේ. මොකද ඒකට හේතුව. දැන් අපි මේ කොලේ මේ කොලේ එක්කාසු කරාම ආයි දැන් මේක වෙනස් වෙනවනේ කතන්දරේ. තේරෙනවා. අපි මේ කොලේ අවිද්‍යාවෙන් අපි ලියාගෙන ගියේ. හරිද? මේක දැන් අපි මෙහෙම සම්බන්ධ කළොත් එහෙම දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ අවිද්‍යාව සංසාරේ මුල නෙමෙයිනේ බැලින්න. තේරුණා. දැන් ඒක මෙතනට ආවම විඥානි වෙලා තියෙන්නේ. තේරුණා. දැන් තවත් කැට කොටසක් එක්කාසු කළොත් එහෙම තවත් මේක වෙනස් වෙනවා. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ අවිද්‍යාවෙන් මේක පටන් අරන් දැක්කුවට අවිද්‍යාව මේ සංසාරයේ මුලයි නොගත යුතුයි කියන ඔය කාර්යයක් ඉතින් එතකොට මේ ලෝකයේ මුල හේවත් පටන් ගැනීම දක්වන දේශනා දේශනයක් නොවේ. මේ දේශනෙන් දක්වන්නේ සංසාරයේ පවත්නා ක්‍රමයයි. අනාගතයටත් මේ චක්‍රය මෙසේම පවත්නේ. අතීතයේ එසේම පැවැත්තේය. අතීතයේ මේ සංසාර චක්‍රය නොපැවති කාලයක් නැත. එබැවින් මෙහි පටන් ගැනීම වූ මුලක් නැති බව දත යුතුයි. ඉතින් අනිත් කාරණේ දැන් සමහර ආචාර්යවරු කියනවානේ දැන් අංග 12 එක ආත්මභාවයක තිබිය යුතුයි කියලා. හරිද? අංග 12 මේක ආත්මභාවයක තියෙනවා. දැන් බලන්නකො මේ වර්තමානයේ ගත්තාම වර්තමානයේ අපි ගන්නෙ මෙතන ඉඳන්නේ වර්තමානයේ පටන් ගැනීම තියෙන්නේ හරිනම් මෙතන. පටිසන්ධි විඥානයේ පහළ වෙච්ච තැනනේ වර්තමාන භවයේහි පටන් ගැනීම. හරිද? ඉතින් එතකොට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා පහයි අවිද්‍යා තණ්හා දෙකයි. හතයි උපාදාන භව සංකාර තුනයි. 10යි ජාති ජරා මරණයි ගත්තහම 12. 12 තියෙනවා. හරි. ඉතින් මේ 12 කියන්නේ මෙන්න මේ ටික. හරි. දැන් මෙතන අපි ගැටපුවානේ මේ තණ්හා විද්‍යා දෙක. හරි. මොන 12 ගන්න ඕන මෙන්න මේ ටික. හරිද? ඒක ආත්ම භාවයක 12ම තියෙනවා. හරිද? හැබැයි 12 ගන්න ඕන තැන් ටික තමයි පැටලුවගෙන තියෙන්නේ. හරි. එතකොට මේ 12ට මේ අවිජ්ජා සංකාර දෙක දාගත්තොත් අන්න පටලැවෙනවා. එතකොට ඒක එන්න ඕන මෙන්න මෙහාට. ඒක දාගන්න දෙන්නේ මෙන්න මේ පැත්තටයි. එතනත් 12ක් එනවනේ. 1 2 3යි 4යි 5යි දැන්ටනේ සම්බන්ධ වෙන්න ඕන. 6 7 8යි 9යි 10යි 11යි 12යි. හරිද? හැම ආත්ම භාවයකටත් අංක 12යි. තේ. ඉතින් ඒක නිසා මේක කඩා ගන්න ඕන පිළිවෙල වටහා ගන්න ඕනේ. අන්න ඒක නිසා මෙහි පටන් ගැනීම වූ මුලක් නැති බව දත යුතුයි කියලා මහානායක ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. මහානායක ස්වාමීන් වහන්සේ සම්පාදනය කරලා තියෙන පටිච්චසමුප්පාද ගන්ධ විස්තරය. පටිච්චසමුප්පාද විවරණේ ග්‍රන්ථයෙන් වඩාත් මේ පිළිබඳ විස්තර සඳහන් වෙනවා. ඉතින් කැමති පින්වතුන්ට ඒ පොත නැවත නැවතත් පරිශීලනය කරලා මේ ආර්ය න්‍යාය කියන්නේ මොකක්ද කියන එක හොඳාකාරව වටහා ගන්න පුළුවන්. ශ්‍රතමේ වශයෙන් ඊළඟට ඒක විදර්ශනා වශයෙන් භාවනාවටත් නංවා ගන්න ඕනේ පටිච්ච සමුප්පාද විදර්ශනා වශයෙන්. ඉතින් එහෙමත් නොවනින් සැලකමින් සීල සමාධි ප්‍රඥා වැඩිවීමෙන් මෙන්න මේ කියන ධර්ම සියල්ල සම්පූර්ණ කරගන්න පුළුවන් මොනවද? පංච වීර භය සංසිඳවා ගන්න පුළුවන් සෝතාපට්ටි අංග හතර සම්පූර්ණ කරගන්න පුළුවන් ආරිණ්‍යය මැනවින් අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් භාගතුන් වහන්සේ වදාලා අනාථපිණ්ඩික සිටුමාට ගෘහපතිතුමනි මෙන්න මේ සියල්ල යම් ආර්ය ශ්‍රාවකයෙකුට සම්පූර්ණ කරගන්න පුළුවන් වෙතොත් පංච වීර භය සංසිඳු ආගෙන සෝතාපට්ටි අංග හතර සම්පූර්ණ කරගෙන ආරිඥාය පටිච්ච සමුප්පාදයේ මැනවින් අවබෝධ කරගත්තොත් අන්නේ ශ්‍රාවකයන් වහන්සේට නිර්භයව කියන්න පුළුවන් තමන් වහන්සේ අපායෙන් මිදුණා. තිරිසන් මාතු භාවයෙන් මිදුණා. പ്രേත අපායෙන් මිදුණා. සතර අපායෙන් මිදුණා. නැවත සතර අපායට වැටෙන්නේ නැහැ. තමන් වහන්සේ සෝතාපන්නය ඉදිරි මාර්ගඵල පිහිට කොට ඇතිව වාසය කරනවායි කියලා භාගතුන් වහන්සේ දේශනාව සමාප්ත කළා. ඉතින් මේ කිව්වතුන් දැන් ධර්ම දේශනා වාර දෙකක් තිස්සේ මේ කරුණු මනාව ශ්‍රවණය කළා. ඒ නිසා ඒ ශ්‍රද්ධාව පිහිටුවාගෙන මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ ජනිත කරගත්තා පුණ්‍ය සම්පatti අපි සෑම දිනාටමත් ඒ කියන පංච වේර බය සංසිඳවාගෙන සෝතාපට්ටි අංග සම්පූර්ණ කරගෙන ආරිණ්‍යය අවබෝධ කරගෙන සතර මාර්ග සතර ඵලයන්ටපත් වුණී උතුම් නිවනින් සැනසීම සඳහාම හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න දහම් ගැටලු තියෙනවා නම් විමසන්න පුළුවන්. Thank you. හොඳයි එහෙනම් අදහස් කරගන්න මෙතෙක් වේලා අතිසරණ පංචශීලයේ පිහිටා ගෞරවයෙන් තුනුරුවන් වන්දනා කරලා භාවනා කරලා ධර්මාෂ්ටවණේ කිරීම ආදී වශයෙන් ජනිත කරගත් ආ පුණ්‍ය චේතනා සමුදායත් ඒ මොහොතේම ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයි අනිත්‍ය වූ පුණ්‍ය චේතනා සමුදාය ඇතිවීම නැතිවීම වශයෙන් సంతානෙ පෙරෙන බැවින් දුක්ඛයි අනිත්‍ය වූ දුක්ඛ වූ පුණ්‍ය චේතනා සමුදාය තමන්ගේ වශයෙන් නොපවත්නා බැවින් අනාත්මයි අනිත්‍ය දුක්ඛ වූ අනාත්ම වූ මේ පුණ්‍ය චේතනා සමුදාය පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි ඒ දුක්ඛාරි සත්‍ය උපදවන పూర్ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදය ආර්ය සත්‍යයි දුක්ඛ සමුදය දෙකේ නොපැවැත්ම දුක්ඛ නිරෝධාරිය සත්‍යයි ඒ දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කරන්නා වූ මාර්ගයේ ප්‍රතිපදාව දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යයි ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම අපගේ මේ උතුම් කුසල ධර්මයේ කාන්තේම හේතු වෙත්වා වාසනාව වෙත්වා කියා ප්‍රාර්ථනා කරගනිමු. ජනිත කරගත්තා වූ පුණ්‍ය ධර්මයන් ඉෂ්ඨකාමික කාමී සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ සමූහයා විසින්ද අනුමෝදන් වනු ලබත්වා. පින් අනුමෝදන් වන්නා වූ දෙවිවරු උතුම් නිවනින් සැනසෙත්වා පින් අනුමෝදන් කරමු. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සිද්ධ කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන් මේ පින්වත් සෑම දිනාටම තව තවත් දාන ශීල භාවනා දාර පුණ්‍ය ධර්මයන් සිද්ධ කරගන්නට කායික මානසික නිදුක් නිරෝගී සුවය ශක්තිය සැලසේවා කායික පීඩා දුර වේලා කායික මානසික සැනසීම සැලසේවා චිත් සතාන පිනක දහමට කුසලයටම නැඹුරු වීමෙන් මෙලොව ජීවිතත් සුවපත් වේ පරලොව ජීවිතත් සුවපත් වේ සංසාර දුකෙන් අත මිදී උතුම් නිවනින් සැනසීම සඳහාම මේ පුණ්‍ය ධර්මයේ හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වාන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බබුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රාකාන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රාකාන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතරෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ඤතු සෝපත් වේවා හපතක් ශාන්තියක් සුඛී හෝතු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං කමාමි සුඛී හෝතු සුවපත් වේවා සුවපත් වේවා යපතක් ශාන්තියක් වේවා නිරෝධ අවබෝධය පිණිස සුවපත්